කවුරුත් හොඳින් සාධාරණයෙන් නමන්න මේ හැම දිනකටම ප්‍රයෝජනවත් විය හැකි ඒ වගේම නිවන් ලබා ගැනීමට උපකාර වන ආකාරයේ සරල දේශනාවක් ඉදිරිපත් වීමට අදහස් වන ලබන්නේ මේ දේශනාව අහලා ඒ අනුව පිළිපදින්නට සිතාගෙන ඒ අනුව පිළිපදින්නට ඕන. ඒ කිරීමෙන් තමයි ඒ ධර්මයෙන් මේ ඇයට ප්‍රයෝජනයක් ගත හැකි වන්නේ. එහෙම නැතුව ධර්මය අහලා කුසලයක් ඇති කරගෙන නිවන් සුදේවා කියලා ප්‍රාර්ථනා කර පමණින් මේ ධර්මයේ ඇසීම තියෙනවන් ලබන්නට බෑ. ඒ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් තමා අත්දකින්නට ඕන ප්‍රායෝගික වශයෙන් කරන්නට ඕන. ඒක තමයි ධර්මයක් ඇසීමෙන් පළක් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් දිනක් බුදුන් එක්තරා භික්ෂුවක් ගොස් මෙලෙසින් ප්‍රශ්නයක් විමසුවා. කතන්නකෝ බන්තේ දානතෝ කතම් පස්සතෝ සක්කාය දිට්ඨි පරියතිති කෙසේ දැකීමෙන් කෙසේ දැනගැනීමෙන් දැනගැනීමෙන් සත්‍ය දිට්ඨිය ප්‍රහාණය වෙනවද මේකයි මේ ප්‍රශ්නේ සාමාන්‍ය අදහස සත්‍ය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ ඕවාන් මාර්ගඵල ලැබීම තුළින් සෝවාන් වෙනකොට සත්‍ය දිට්ඨිය පිටිකසා සීලබ්බත පරමාස්තෙන් සංවෝල ධම්ම තුනම සම්පූර්ණයෙන්ම සේ කරනවා සත්‍ය දිට්ඨිය නැති කිරීම සඳහා පමණයි භාවනා කළ යුතුන්නේ විචිකිච්ඡා ශීලම්බත පරාමාස කියන සංගෝල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා අමුතෙන් කළ යුතු කිසිම භාවනාවක් නැහැ. ඒකට සත්‍යය දිට්ඨිය ප්‍රහාණය කළා සෝවාන් මාර්ගඵලයේ ලැබීමට යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් පළමුවෙන්ම සත්‍යය දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්නට ඕනේ. සත්‍යය දිට්ඨිය කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් නිතරම නිරන්තරයෙන්ම අහපු ප්‍රශ්නයක් තියෙනවා. සත්‍යය දිට්ඨිය සත්‍යය දිට්ඨිය බන්තේ උච්චතේ කිත්තාවකානකෝ බන්තේ සත්‍යය දිට්ඨිය හොති කියලා. සක්කාය දිට්ඨියයි සක්කාය දිට්ඨියයි කියලා ප්‍රකාශ කරනවා ඒ සක්කාය දිට්ඨිය කියන ක්‍රේෂිත තුළ පිළිගන්නේ කෙටකින්ද කියන එකයි ඒ සාමාන්‍ය සරල අදහස. මේකට බුදුරජාණන් වහන්සේ බොහෝ විට දීලා තියෙන එකම පිළිතුරක් ඉදමිත්තේ අස්සතෝ පුදුජනෝ රූපං අත්තතෝ සම්නිපස්සතේ රූපවන්තං අත්තානං අත්තනිමා රූපං ලෝකස්මින් ආස්ථාන මේ ආදී වශයෙන් මේ ඉතරේ දෙකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා අස්සතෝ ඒ කියන්නේ බොහෝ ඇසෝ පිළිවෙතෙන් නැති පුදුජන කෙනෙක් රූපං අත්තතෝ සම්නිපස්සතේ රූපේ ආඥාවක් කියලා සිතනවා රූපවන්තං අත්තානං මේ ආත්මයේ රූපවත් එකක් කියලා හිතෙනවා ඒ වගේම ආත්මය තියෙන්නේ රූපය තුලේ කියලා හිතනවා. නැත්නම් රූපය තිබෙන්නේ ආත්මය තුලේ කියලා හිතනවා. එතකොට මේ රූපස්කන්ධය පිළිබඳ තමන්ගේ ශරීරය පිළිබඳව ආත්ම දෘෂ්ටිය ඔය ආකාරයෙන් හතර විදිහකට ඇති වෙන්නත් පුළුවන්. රූපය තමයි මගේ ආත්මය කියලා හිතනවා. ඒ පළවෙනි එක. නැත්නම් මේ ආත්මේ රූපවත් එකක් කියලා හිතන එක. රූපයේ තුල ආත්මයක් තිබෙනවා කියලා හිතන එක නැත්නම් ආත්මය තියෙන්නේ රූපයේ තුලයි කියන එක. එහෙම නැත්නම් රූපයේ තියෙන ආත්මය තුල ආත්මය තියෙන රූපයේ තුල දෙආකාරයෙන් හිතන. මේ වගේම තමයි වේදනාව ගැන හිතනවා. වේදනාව ආත්මයක් ඡය. ආත්මේ වේදනාවවත් එකක් ඡය. ආත්මයේ තියෙන වේදනාව තුළය නැත්නම් වේදනාව තියෙන්නේ ආත්මය තුළයි කියලා හිතනවා. එතන වේදනා ස්කන්ධය පිළිබඳ සංස්කාරයේ ආකාරයෙන් පිළිගන්න. සංඥාව හඳුනා ගැනීම සංඥාව පිළිබඳ තේ ආකාරයෙන් හිතනවා සංඥාව තමයි ආත්මය. සංආත්මය සංඥාවත් එකක්. සංඥාව තුළයි ආත්මය තියෙන්නේ. නැත්නම් ආත්මය තුළයි සංඥාව තියෙන්නේ. තවත් ඒ විදිහට සංඥා ස්කන්ධය පිළිබඳ සත්‍යයේ පිළිගන්නේ සංස්කාර සංස්කාර කියන්නේ සිතේ පහළම සිතේදී රූප සංකේතනා, ශබ්ද සංකේතනා, ගන්ධ සංකේතනා, රස සංකේතනා, පුත්තම්බ සංකේතනා, ධම්ම සංකේතනා කියන කොටස් හය. රූප පිළිබඳ සිතෙවිලි, ශබ්ද පිළිබඳ සිතෙවිලි, ගන්ධ සුවඳ පිළිබඳ සිතෙවිලි, රස පිළිබඳ සිතෙවිලි, කාය දැනෙන ස්පර්ශ පිළිබඳ සිතේවි, මනස දැනෙන දී ධර්මණු පිළිබඳ සිතේවි. මේ සංකේතනාවන් වලට මේ සිතවිලි තමයි සංස්කාර කියන්නේ. මේ සංස්කාර තමයි ආත්මය කියලා කෙනෙක් හිතනවා. නැත්නම් ආත්මයට හිතන්නට පුළුවන් දෙයක් ආත්මයේ සංඛාරවත් එකක් කියලා හිතනවා. එහෙමත් නැත්නම් සංඛාර තුල ආත්මය තියෙනවාය ආත්මය තුල නැත්නම් සංඛාරය තියෙනවාය සංඛාර තිබෙනවාය කියලා හිතනවා. එතකොට සංස්කාර ස්කන්ධය ගැන ආත්ම දෘෂ්ටිය පිළිගන්නේ ඒ ඒ හතර ආකාරයි. එනිසා මෙලෙසින්ම විඥානය විඥානය කියන්නේ දැනීම. විඥානයේ ප්‍රධාන කොටස් හයක් තියෙනවා චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඇහැට රූපයක් දැක්වාට පසුව ඇති වෙන දැනීමට චක්ක විඥාන කියන්නේ. කනට ශබ්දයක් ඇසුවාට පස්සේ ඇතින දැනීමට කියන්නේ සෝත විඥානය කියලා. නාසයට ගඳ සුවඳ දැනුණාට පස්සේ ඇති වෙන විඥානයේ ගාහන විඥානයයි. දිවට රසක් ගෑවුනාට පසු ඇති වෙන දැනීම ජීවහා විඥානයයි. කයට යම් කිසි දෙයක් ගෑවුනාට පස්සේ ස්පර්ශ වුණාට පස්සේ දැනෙන විඥානයද කියන්නේ කාය විඥානය කියලා. මනසට ධම්මාරමුණක් හමු වුණාට පස්සේ යම් කිසි අරමුණක් හමු වුණාට පසු ඇති වෙන විඥානයේ ඒ දැනීමද කියන්නේ මනෝ විඥානය. මේ විඥානය තමයි ආත්මය කියලා හිතනවා. නැත්නම් ආත්මය විඥානවත් එකක් කියලා හිතන්න පුළුවන්. ආත්මය තුළ විඥානය තියෙනවා කියලා හිතන්නත් පුළුවන් විඥානය තුළ ආත්මය තියෙනවා කියලා හිතන්නත් පුළුවන් මෙතන ස්කන්ධ පහක් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ මේ ස්කන්ධ පහට එක එක ස්කන්ධය පිළිබඳ හතර හතර ආකාරයෙන් මේ සක්කාය දිට්ඨියෙන් පිළිසඳ තුලේ ගන්නට පුළුවන් එමේසා සක්කාය දිට්ඨිය 20 ආකාරයකින් මෙතන ක්ලේශිත තුළ ඇති වෙනවා මේකට කියනවා විශේෂිත ආකාර සක්කාය දිට්ඨිය 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා මෙන්න මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්නට ඕන සෝවාන් වෙන්නට බලාපොරොත්තු වන කෙනෙක් විසින් එතකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ යුත්තේ කෙසේද නැත්නම් කෙසේ දැනීමෙන් කෙසේ දැන ගැනීම තුළින් කෙසේ දැකීමෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය දැකල යුතුල හැකිද කියන ප්‍රශ්නේ තමයි විමසෙන්නේ. මේ සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීමට නම් එනේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ ආත්ම නොවේ කියන එක තම අවබෝධ කරගත යුතුමයි. ආත්මයක් නෙවෙයි මේවා අනාත්මයි කියන එක. මේ ආත්ම අනාත්ම කියන ස්වરૂපය අවබෝධ කරගත යුතු වන්නේ අධියට තුනකින්. පළමුවෙන්ම මේ අනාත්මය පිළිබඳව යේදී ඇති පොත්පත් කියවලා එවැනි ධම්මදේශනා අහලා දන්නා අය සමග සාකච්ඡා කරලා දැනුමක් ඇති කරගන්නට ඕන. ඒ දැනීම ඇති කරගෙන ඒ දැනීම ඇති කර ගැනීමෙන් කිසිසේත්ම තෝවාන් වන්නට මාර්ගඵලයක් ලබන්නට බෑ. ඒක සුතමේ ඥානයක් පමණයි. මේ ඥානය ඇති කරගත්තාට පසුව තමාම අවබෝධ කරගන්නට ඕන ඒකාන්තයෙන්ම මේ කොටස් ආත්ම නෙවෙයි මම නෙවෙයි මගේ නෙවෙයි සත්‍යයේ පුද්ගලෙක් නෙවෙයි කියලා. අනාත්මය කියන එක Tamanට පැහැදිලිවම අවබෝධ විය යුතුයි. මෙන්න මේ අවබෝධය ඊළඟට ඇති කරගන්නට ඕන. Tamanගේ නුවණේ මට්ටමට අනුව ප්‍රඥා මට්ටමට අනුව ඒ අවබෝධය ඇති කරගන්න කියවන්නේ. මේකට කියන්නේ චින්තාමය ඥානය කියලා. ඒකෙනුත් නිවන් ලබන්නට බෑ. නිවන් ලබන්නට නම් භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් භාවනා ඥානයක් ඇති කරගන්නට ඕන ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්නට ඕන මේ නාම රූප නැත්නම් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දෙක දෙක අවශ්‍ය කිරීම තුළින් ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දැකීමෙන් තමයි කෙනෙකුට පුළුවන් වන්නේ රූපේ තුල ආත්මයක් නැතය වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතර තුළම ආත්මයක් නැතය මේ නාම රූප තුල ආත්මයක් කියලා ගන්නට කිසි දෙයක් නැතේ කියලා සත්‍යය සම්පූර්ණයෙන් ප්‍රහීන කරන්නට පුළුවන් වන්නේ එතකොට මේ පිළිබඳව අප මේක කලින් අනාත්මන පස්සනාව පිළිබඳ දේශනා 16ක් කරලා තියෙනවා පිළිපැම්ම කරලා තියෙනවා ඒ දේශනා මේ අහල ඇති නිසා ඒ වගේන විස්තර අද කතා කරන්න තියාම අවශ්‍ය වන්නේ නැහැ කෙසේ වෙතත් ඒක සරල වශයෙන් කියනවා නම් මේ ආත්මයක් නොවනවායි කියන කතාව විස්තර කිරීම සඳහා ඒක සරල කරුණු ටිකක් පමණක් දැන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා තමන්ගේ ශරීරයේ ආත්මයක් කියලා බොහෝ දෙනෙක් හිතනවා මෙතන මම කියලා කෙනෙක් හිතෙනවා නැත්නම් මේ ශරීරය මගේ කියලා හිතන්නත් පුළුවන් මේ ශරීරයේ ස්ත්‍රියක්ද නැත්නම් පුරුෂයෙක් කියලා හිතන්නත් පුළුවන් ජීවයක්ද සත්වයෙක්ද කියලා හිතන්නත් පුළුවන් මේ සෑම එකක්ම වැරදි දෘෂ්ටියෙන් හරියව නෙවෙයි නියම දෙක මේ එකක්වත් ආත්මයක් හෝ සත්වයේ පුද්ගලයෙක් නෙවෙයි අනාත්මයි කියන එකයි මේකට තමන්ගේ ශරීරය තමන්ට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන්ද කියලා ඇසුවොත් එහෙම ඒකට දිය යුතු එකම පිළිතුර වන්නේ තමන්ට ඕන විදිහට මේ ශරීරය පවත්වන කිසිසේත්ම කිසියකට හැකියාවක් නෑ. තමන් කොච්චර ලස්සන වෙන්න ඕනේ කියලා හිතුවත් මේ රූපේ ලස්සන වල තබා ගන්නට හැකියාවක් නෑ. තමන් කොච්චර නිරෝගීව ඉන්න ඕනේ කියලා හිතුවත් හැමදාසෙම නිරෝගීව මේ රූපේ තබා ගන්නට හැකියාවක් නෑ. තමන් හැමදාසෙම තරුණයෙක් වශයෙන් තරුණියක් වශයෙන් ඉන්න ඕනේ කියලා කොටෙක් අදහස් කළත් මේ රූපය අපට ඕන විදිහට ඒ තරුණ භාවයෙන් සබා ගන්නට බැහැ මේවා ජරාවට යන විට ජරාවටපත් වෙනවමයි. මේ රූපේ මරණයට පත්වන්නට ඉඩ නොදී සබා ගන්නට ඕන කියලා හිතුවට එහෙම කරන්නට බැහැ. මේ රූපේ අපිරිසුදුක වෙන්නට ඉඩ නොදී පිරිසුදුවම සබා ගන්නට ඕන කියලා හිතුවත් එහෙමත් කරන්නට බැහැ. රූපය අපට ඕන විදිහට පවත්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒ රූපේ කෙට්ටු කරන්නට ඕන නැත්නම් මහත් කරන්නට ඕන කියලා හිතුවත් අපිට ඒක කරන්නට බැහැ. එතකොට මේ රූපය Taman ඕනෑ විදිහට පවත්වා ගන්නට බැරි දෙයක් නිසා මේක අනාත්මයි කියලා සරල වශයෙන් තේරුම් ගන්න ඕන. ඊට අමතරව මේ රූපය හේතුන් නිසා හටගත් දෙයක්. ඒ හේතුන් රාශියක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන එකක් තමයි මේ ආහාර පාන. ආහාර පාන ගත්තොත් තමයි මේ රූපේ ශරීරයේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. ආහාර පාන මත බඳා පවතින ආහාර පාන නිසා ඇතිවෙන මේ රූපය ආත්මයක් කියලා ගන්නට කිසිම හැකියාවක් නැහැ. අනිත් අතින් මේ රූපය තුළින් ජීවිතාකාර දුක් පීඩා කරදර අපට පහදින්නට සිදු වෙනවා. බුදුහාමුදුරුවෝ මෙහෙම පාඩයක් ප්‍රකාශ කරනවා රූපං චේතං වික්ඛේ යක්ඛ අබේෂ නයිතං රූපං ආබ්‍රදාය සංවස්සෙය යත්මස්කෝ වික්ඛේ රූපං අනත්තා තස්මා රූපං ආබ්‍රදාය සංවස්සති කියේ. මේ රූපය තමන්ගේ එකක් නම් මේ රූපේ ආත්මයක් නම් මේ රූපේ කිසිසේත්ම ආභාදයේ පිණිස දුක පිණිස හේතුවන්නේ ඒ කියන්නේ රූපේ තුළින් ආභාදයක් දුකක් ඇතිවන්නේ තමන්ගේ එකක් නම් තමන් දෝන විදිහට පවස්සලන යන්නට පුළුවන් වෙන්න ඕනේ. යස්මාචකෝ වික්‍රේ රූපන්නනස්සාමි රූපේ ආත්මයක් නොවන නිසාම රූපේ තුළින් විවිධ දුක් ගැහැට පීඩා කරදර අපට අත්දකින්නට වෙනවා ආබාධ ගෙන දෙනවා. ඒක අමතර යම් කෙනෙකුට ධර්මතරට සමාධි ප්‍රඥාව දිනු වෙලා තියෙනවා නම් ප්‍රතිසම්පි විඥානය කියන ලබන ඉස්සල්ලා මෞකසට පිළිසඳගත් විඥානයේ දෙසට අවධානය යොමු කළොත් එහෙම මේ රූපේ ආත්මයක් නොවේ කියන කරුණ තේරුම් ගන්නට පුළුවන්. මේ කරුණ විස්තර කරනකොට කොටස් දෙකකින් මා විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ භාවනා දියුණුව දියුණුව ඇයට එන එකක් දියුණුව නැති ඇයට තවත් එකක්. මේ භාවනා දේරු නැති කෙනෙක් කල්පනා කරලා බලන්නට ඕන. Taman ඉස්සලා මෞකස් ධාරේ කොහොමද කියලා. අම්මයි තාත්තයි එකතු වුණාම එකතු වෙච්ච නිසා ඒ සංයෝගයේ වෙච්ච නිසා ඇතිවෙච්ච ධාතු කොටසක ඒ ඉස්සලා මෞකසේ පිළිස්ම දන්ත විඥානය හටගත්තා. එතකොට මේ විඥානයේ හැටට එල්ලුනේ ගිහිල්ලා එල්ලුනේ අම්මගේ සහ තාත්තගේ සංයෝගයෙන් පහළ වූ ධාතු කොටස් දෙකක ඒ අම්මගේ සහ තාත්තගෙන් පහළ වූ ධාතු කොටස් එකක්වත් Tamanගේ නෙවෙයි වණුගේ අමං අම්මා තාත්තා කියන්නේ බාහිර දෙකක් Tamanගේ දෙයක් නෙවෙයි මේ රූපේ හැදුනේ පටන් ගන්න බාහිර දෙයකින් ඒ බාහිර අම්මන් තාත්තගේ ධාතු වල තියෙන්නේ මූල ධාතු හතරක් මේ ලෝකේ හැදිලා තියෙන ඕනෑම රූපයක් හැදෙන්නේ මූල ධාතු හතරකින් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන. එතකොට මේ පස්සන ස්වરૂපයට වේලිලා කරවලා පස්සන යන ගතියට පස්සන කොටසක් ඒකේ තිබුණා. වතුර ගතියක් ඒකේ තිබුණා. රස්නයක් හෝ ශීතලක් ඒකේ තිබුණා. පින්දිච්ච ස්වરૂපයක් ඒකේ තිබුණා. වායෝ ගතිය තිබුණා. මෙන්න මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් හතරක් තමයි යම්මයි තාත්තයි සංයෝග වෙන්නේ සිද්ධා ඇති වෙන්නේ. ඒකේ මේ ප්‍රතිසන්දි විඥානය ඉස්සලා මෞකසට පැමිණි සිත ගිහිල්ලා එල්ලුණා. එතකොට මේ මූල ධාතු හතර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතර Taman ගෙනෙයි. ඊට පස්සේ මේක මව කුස තුළදී වැඩෙනවා වැඩෙනකොට මව ගන්න ආහාර පාන තුළින් මේක වැඩෙන්නේ ඒ මව ගන්න ආහාර පාන දෙකෙන වල තුළින් තමයි ඒ ශරීරයේ වැඩිම සඳහා ලැබෙනවා එතකොට මේ මව ගන්න ආහාර පාන වල තියෙන්නේ මූල ධාතු හතර වෙන දෙයක් නෙවෙයි ඒවා බාහිර වශයෙන් මේ ශරීරයට ඇතුල් වෙලා මේ ශරීරය නිර්මිත වෙනවා එතකොට හටගත්තේ බාහිර රූපයේ කොටසකින් දැන් වැඩෙන්නේ බාහිර රූප කොටසකින් දැන් දිහිුණා දිහුණාට පස්සේ කෑම බීම වලතු වලවලු ආදී දීලා මේ ශරීරය මේ විදිහට පවත්වාගෙන යන්නේ ඒ ඔක්කොම දේවල් බාහිර රූප පටය ආදී මූල ධාතු හතරක් අපි කන බොන සෑම දෙයකම තියෙන මූල ධාතු හතර හැර වෙන දෙයක් නෙවෙයි. එතකොට හටගත්තේ බාහිර මූල ධාතු හතරකින් ඒක වැඩුණෙත් මූල ධාතු හතරකින් දැන් මේ දක්වා පවත්වාගෙන යන්නේ මූල ධාතු හතරක් නිසා. මේක Tamanda පැහැදිලිවම තේරෙනවා නම් Tamanගේ ශරීරය සම්පූර්ණයෙන්ම බාහිර වශයෙන් ඇතිවෙච්ච දෙයක් කියන අවබෝධය Tamanda ඇති වෙන්න ඕනේ. මා මේ කියන කරුණ තේරුම් යෑම නෙවෙයි අවශ්‍ය වන්නේ. Tamanටම අවබෝධයලා පෙනී යන්නට ඕන පැහැදිලිවම හදවතට තේරෙන්නට ඕන මේ රූපස්කන්ධය Tamanගේ මේ ශරීරයේ සම්නික්කරම බාහිර මූල ධාතු හතරක් මේ වෙන එකක් නෙවෙයි කියන කියන කරුණ. මේක අවබෝධ දුන්නේ නැත්නම් මම මේ කියන්නේ මොකද්ද කියන කරුණ මේ ඇයට අවබෝධ කරගන්න තේරුම් ගන්නට බෑ. කියන දේ තේරෙයි. තේරුණාට තමයි අවබෝධ වෙනවා කියලා රැවටෙන්නට එකක්. ඒ භාවනා දියුණු නැති අය විසින් කළ එක එකක් මෙතන භාවනා දියුණුවක් තියෙනවා. ඒ අය සඳහා මේ විදිහට පිළිපදින්න. මේ අනාත්මය ගැන අවබෝධ කරගත යුතු ගත යුතු වන්නේ සෝවාන් වීමට පමණක් නෙවෙයි. සකදාගාමී වීමටත් අනාගාමී වීමටත් රහත් වීමටත් අනිවාර්යෙන්ම අනාත්ම ලක්ෂණය අවබෝධ කරගත යුතුමයි. ඒ නිසා මේ ඵල සමෝත්තර සම්වැදියාගෙන මෙතන සිටිනවා. ඒ අය කල්පනා කරන්නට ඕන. අපිට ඉහළ ඉහළ මාර්ගඵල ලැබීමට නම් මේ අනාත්ම ප්‍රශ්නාව පිළිබඳ මේක වඩා ගැඹුරු අවබෝධයක් ලබන්නට ඕන කියන කරුණ. එහෙම කෙරෙලා අනාත්මාන ප්‍රශ්නාව තව තවත් දියුණු කරගත යුතුමයි. ඒක නිසා මේක සෝවාන් වෙන අයට පමණක් අදාළ දේශනාවක් කියලා මේක බැහැර කරන්නට එපා. එතකොට භාවනා දිනු කෙනෙක් සිටිනවා නම් සම්මාසවලට සමාධිමත් කරලා ප්‍රතිසන්දි විඥාන අවස්ථාව මට දස්නේ වේවා කියලා අදිෂ්ඨාන කරන්නේ. එම අදිෂ්ඨාන කරනකොට තමන්ගේ සමාධි ප්‍රඥා මට්ටමට අනුව මෞකෂ තුළ ප්‍රතිසන්දි විඥානයේ හටගත් ආකාරයේ දර්ශනය වෙනවා. පේනවා සිතට. එහෙම පේනකොට මේ විදිහට කල්පනා බලන්න. දැන් ප්‍රතිසන්දි විඥානය එනවා මවගේ සහ පියාගේ ධාතු කොටස් එකට වෙලා තියෙනවා. මේ ප්‍රතිසන්දි විඥානයේ අර ධාතු කොටස් දෙක එකතු වුණේ නැත්නම් නැත්නම් ධාතු කොටස් දෙකක් නොතිබුණා නම් ප්‍රතිසන්දි විඥානේ කොතනද පිහිටන්නේ? මේක බලන්න. ටිකක් බලනකොට Tamanට තේරෙන්න ඕනේ මේ ධම්මගේ තාත්තාගේ සංයෝගයෙන් පහළ වේ ධාතු කොටස් දෙක අනිවාර්යෙන් එක්කී තිබිය යුතුයි මේ ශරීරය හැදෙන්නට කියලා. එහෙම එහෙම තේරෙනකොට මේ ඒ ප්‍රතිසන්දි විඥානය කියන එකට මම විඥානය කියන වචනය දැන් පාවිච්චි කරන්නේ විඥානය ඒ රූප කොටසට ඇතුල් කරන්න වරක් ඊට පස්සේ රූප කොටසෙන් විඥානය අයින් කරන්න නැවතත් රූප කොටසට විඥානය ඇතුල් කරන්න නැවතත් අයින් කරන්න මේ විදිහට කීප ශරයක්ම 10 ශරයක්ම කරන්න කරනකොට පැහැදිලිවම Tamanට තේරෙන්නේ මෙතන නාම රූප කියලා කොටස් දෙකක් තියෙනවා ප්‍රතිසන්දි අවස්ථාවෙන්නේ එතකොට ඒ අම්මගේ රූප ධාතු කොටසයි තාත්තගේ ධාතු කොටසයි දෙක සිටින් දෙන්න කරා. මේ දෙක දෙපැත්තට දෙක් කරලා නොතිබුණා නම් මෙතන සත්‍යයේ සිතන්නට මම කෙනෙක් කියලා කෙනෙක් සිතන්නට පුළුවන්ද කියලා බලන්න. ඒකට Tamanට තේරෙන්නට ඕනේ එම සත්‍යයේ සිතන්නට හැකියාවක් නැහැ. ඊළඟට මවගේ සාපියාගේ ධාතු කොටස් වල තියෙන මූල ධාතු හතර වෙන් කරන ඒවා සෑම මොහොතක් වාසාම ඉතාම සුළු අණු වශයෙන් කැඩි කැඩි දිලි දිලි නිරුද්ධ වී යන ධර්ම. මේවා සම්පූර්ණයෙන්ම අනිත්‍යයට යන ධාතු මාත්‍ර මූල ධාතු හතරක් කර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධයෙන් යුතුව ඒක අයින් කරන්න අම්මගේ තාත්තගේ මූල ධාතු හතරේ කියන ඒ ධාතු කොටස් වල තියෙන මූල ධාතු හතර. මේක අයින් කරනකොට මූල ධාතු අතර නොපෙනී ගියොත් එහෙම ශරීරයේ සිටට සම්පූර්ණයෙන්ම නැති යාවි. එහෙම ගියාට පස්සේ එහෙම නොගියත් සමන්නේ ගියාට පස්සේ ඔක්කොම මෙන්න මේ විදිහට බලන්න. මේකට මම කියන හැඟීම දැන් ඇතුල් කරනාවේ නාමයටයි රූපේ දැන් මේ මම ඒ මම කියන හැඟීම ආපසු ගන්න සිතින් එහාට නැවත අතෝ කරන්න නැවත ගන්න නැවත අතෝ කරන්න නැවත ගන්න මේ විදිහට තීක්ෂණයක් කරන විට පැහැදිලිවම Tamanට තේරෙන්නේ මේ නාම රූප වලට මම කියන හැඟීම ආරෝපණය කරගත්තේ තමා විසින්මයි කියන්නේ. ඒක තුල නයිසර්ගික ගුණයක් වශයෙන් තීටි ධර්මයක් නෙවෙයි සමා බාහිර වශයෙන් ආරෝපණය කරගත් ධර්මයක් ඇතර තියෙන්නේ කියන පැහැදිලිවම දකින්න පුළුවන් වෙයි. එහෙනම් දැක්කාට පස්සේ දැන් මේ නාම රූප දෙකට ආශා කරනවා මම මගේ කියලා ආශා කරනවා මේ ආශාව සිතට ඒක ඒ නාම රූප දෙකට ඇතුල් කරන්න නැවත ආශාව පිට කරන්න ආදර ගන්න නැවත ඇතුල් කරන්න නැවත ආදර ගන්න මේ විදිහට බොහෝ ආර්ගාණයක් කරන එක මේ නාම රූප ධර්මයන්ට ආශාව කියන එක ඇතුල් යන්නේ බාහිර වශයෙන් විනා ප්‍රතිසන්දි විඥානයේ තුලම ඇතිවෙච්ච දෙයක් නොවේ කියන කරුණ තේරුම් ගන්නට පුළුවන් දැන් මම කියන හැඟීම බාහිර වශයෙන් ඇතුල් වුණා කියන එක තේරෙනවා. ආශාව භවයේ රැඳී සිටීමේ ආශාව හෝ මේකට තියෙන ආශාව බාහිර වශයෙන් ඇතුල් වුණා කියලා තේරෙනවා. මේවා ඔක්කොම නැතේරින්න තිබුණු අවිද්‍යාව සමාගයේ සිට තුළ කලින් තිබුණා. ඒ නිසා මේ නාම රූප දෙකට අවිද්‍යාව ඇතුල් කරන්න මෙන්න අවිද්‍යාව ඇතුල් වෙනවා මෙන්න අවිද්‍යාව පිට වෙනවා මෙන්න අවිද්‍යාව ඇතුල් වෙනවා මෙන්න පිට වෙනවා කියලා මේ විදිහට ගැඹුරු සමාධියකින් ඉතාම සියුම් යටි සිතකින් කරන්නා වැනි දෙයක් මේ කරන්නේ ඒ මම මේ ඕලාරික වචන වලින් ප්‍රකාශ කළා. අපි හිතනවා නෙවෙයි සිතින්ම සිවුම් වූ දැනීමකින් ගැඹුරු සිතකින් කරන දෙයක්. එතකොට අවිද්‍යාව කියන එකත් සිතට බාහිර වශයෙන් ඇතුල් වෙච්ච දෙයක්. එහෙම කරනකොට රූපේ සම්පූර්ණයෙන්ම නොතේරී ගොස් තිබෙන්නේ මේ ප්‍රතිසන්දි විඥානයේ දැන් මව කුසට ඇතුල් වෙන විට අම්මගේ තාත්තගේ රූප කොටස් දෙක නොතිබුණා නම් මොකද වෙන්නේ කියලා එහෙම වුණා නම් Tamange සිත සම්පූර්ණයෙන්ම ශාන්ත වූ නුණු සත්‍යයකට පත් වෙනා කාම සියුම් සත්‍යයට ඉතාම ශාන්තයි ඉතාම සම්ප්‍රණීතයි මේක තමයි විඥානය කියලා මම කතා කරන්නේ. එතකොට මේක ඊටම සාන්ත උනක් ප්‍රණීත උනක් මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා නැති. ඒ දුක්ඛ සමුදය සත්‍ය අත්හල යුතුයි කියලා අතහරින්නට ඕන. එහෙම කළොත් ඒදී නිවනට සිදුපත් වෙනවා. මේ ගැඹුරු සමාධියක් ප්‍රඥාව කියන එක කරන්නට පුළුවන් දෙයක් නේ කියේ හැම දිනාටම නෙවෙයි. එහෙම භවනා දිනු ගැඹුරු ප්‍රඥාව සමාධියක් නැති අයට මේක කරන්නට කරන්නට බෑ කරන්නට යන්නටත් එපා. අර කලින් කියපු විදිහට මේ ශරීර කෝදුව සැදුනේ මූල ධාතු හතරකින් බාහිර වශයෙන් මේකට එකක් නිසා කෙනෙක් තේරුම් ගන්න. දැන් මේ ශරීරය මැරෙනවා. මේ ශරීරේ මම කියලා හිතාන ඉන්නවා මගේ කියලා හිතාන ඉන්නවා. මේ මම කියලා හිතන මගේ කියන හිතන මේ ශරීරයේ අපි දරකඩක් පැත්තකට වීශ කරනවා වගේ මලකුණ වීශ කරලා යන්නේ. ඒක එක්ක පොළොවට දාලා බලලා දාන නැත්නම් ගින්දරට දාලා පොච්චලා අලු කරලා දානවා. මේක බලන්න. මම කියලා හිතනවා මගේ කියලා මේ ශරීරයේ හිතනවා මේක මරුණට පස්සේ මං ගින්නනවාද? මේ පැත්තකට වීශ කරලා යන්නේ. මේ වීශ කරලා යන දරකඩක් වගේ මල තුනක් කියලා වීශ කරලා යන දෙයක් නේද මේ මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ කියන කරුණ තේරෙනකොට සමන්ට තේරෙනවා මම මේ මෙතෙක් කල මේ රූපස්කන්ධේ මම කියලා මගේ කියලා හිතේ මෝඩකමකට කියන කරුණ. මේ විදිහට කටයුතු කරන විට දැන් තමන්ට තේරෙනවා මේ රූපස්කන්ධේ මම හෝ මගේ ආත්මයක් කියලා ගන්න එක වැරදි කියලා. ඊට පස්සේ බලන්න මේ රූපස්කන්ධය ඇතුලේ තියෙන මොන මොන ජරා කොටස්ද කියලා. අසෝති පිරිලා වමනි පිරිලා බඩවැල් පිරිලා මේද පිරිලා කුණුලේ පිරිලා නොයේ කපවිත්‍ර කොටස් වලින් දුක්කට හැමන කොටස් වලින් පිරිලා මතුපිට හැමතින් බහර හරියට මේ ගේක පිටියට පාට ටිකක් දාලා තියෙනවා වගේ මේ මතුපිට සිවුම් නම් මේ විවිධ ආකාරයෙන් පවස්සලා තියෙනවා ඒක ඇතුලේ තියෙන්නේ මොන මොන ජරා ගොඩවල්ද කියලා බලන්න මේ ශරීරයෙන් පිටවෙන ජරා ගොඩවල් දේශ බලන්න. කොහොමද අසුචි පිට වෙන්නේ කොහොමද මෝත්‍රා පිට වෙන්නේ කොහොමද දහඩිය කරන්නේ කොහොමද කියලා කරන්නේ සතු කරන්නේ මුරුන් තෙල් වගේ දේවල් කරන්නේ කොහොමද කියලා සිතින් බලන්න මෙවැනි ජහජරා ගොඩක් නේද මේ මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ කියලා අවබෝධය Tamanට තියෙනවා අසුචි ගොඩකට මම මගේ කියලා නම් ඒක මුලාවක් මෝත්‍රා ගොඩකට මම වගේ කියනවා නම් ඒක මුලාවක්. බඩවැල් ගොඩකට මම වගේ කියනවා නම් ඒක මුලාවක්. මේද ගොඩකට මස් ගොඩකට ලේ ගොඩකට මේ මේ එක එක කුණක කොටස් වලට මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක මුලාවක් කියන කරුණ තේරුම් ගන්න. මේ කුණක කොටස් වල කොහෙද මම එක්කන්නේ මගේ කියලා කෙනෙක් සිටින්නේ. කියලා බලන්න ඕන. ඒකට Tamanට තේරෙයි මේක මම නෙවෙයි මගේ නෙවෙයි. ඊට අමතරව මේ ශරීරයේ නිරන්තරයෙන්ම වෙනස් වෙ වෙනස් වෙ වෙනස් යනවා. මේ කියන කරුණ ටිකක් භවනාව දියුණු නැත්නම් සමාධි ප්‍රඥා දියුණු කෙනෙකුට තමයි වැටෙන්නේ. අනිත් අයටත් පුළුවන් නම් තේරුම් ගන්න බලන්න. දැන් අපි හිතමු අපි අවුරුදු 4 5 වයසෙත් අපි හිටියා. ඒ කාලේ මේ ඒ රූපය අරගෙන මම මගේ මම මගේ කියලා ඉතාලේ හිටියා. දැන් අපි ඒ අවුරුදු 4 5 රූපයේ දේශක සිතින් රූපයේ දේශ සිතින් බලනවා. බලනකොට දැන් එදා තිබුණු රූපේ අනුමාත්‍රයක්වත් දැන් නැහැ. අවුරුදු 4-5 අපි හිටපු ඒ රූපේ එක ශේෂ මාත්‍රයක්වත් දැන් ඉතුරු වෙලා නැහැ. දැන් ඒ රූපය මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක හරිද කියලා බලන්න. Tamanට තේරෙන්නට ඕන එතන මම කියලා මගේ කියලා ගන්නට කිසි දෙයක් ඉතුරු වෙලා දැන් නැහැ. ඒක නිසා දැන් මේ රූපේ මම මගේ කියලා ගත්තනම් ඒක වැරදි මොකක්වත් ඒ මොකද වැරදින්නේ එකක්වත් ඒ රූප කොටස් එකක්වත් නැති නිසා අනුමාත්‍යක්වත් නැති සම්පූර්ණයෙන් වෙනස් කරන්නේ ඉතින් නමුත් ඒ රූපය මමය මගේ කියලා හිතුවා දැන් තමන්ගේ මේ දැන් තියෙන වයසේ මාගේ රූපය ගැන හිතන්නේ දැන් ඊට පස්සේ අවුරුදු 25 30 40 පසු කාලීන වශයෙන් Taman වයසට ගියයි කියලා කල්පනා කරලා එදා ඒ වයසට ගිය අවස්ථාවේ සිට දැන් තියෙන රූපයේ දේශ සිතින් බලන්න ඒ අපි තුන් අවුරුදු 80 90 100කදී බලනවා කියලා අවුරුදු 100 කියලා බලනකොට මේ දැන් තියෙන රූපය මම මගේ කියලා එදාට ගන්නට කිසි දෙයක් ඉතිරි වෙන්නේ දැන් මේ ශක්තිමත් පොෂ්ටිමත් තියෙන තරුණ රැඟවල් දෙහි වයසට යනකොට තියෙන්නේ අඳුනා ගන්නටත් බෑ මම තරුණ කාලේ වයස් කාලේ රූප දෙකක් එකට තියාගෙන බැලුවා අපේ කුංචි කාලේ තියෙන රූපේ මම මගේ කියලා ගන්නට නොහැකි බව කලින් අවබෝධ කළා දැන් තියෙන රූපයත් මමගේ කියලා ගන්නට නොහැකි බව අවබෝධ වෙන අවුරුදු අවුරුදු 25ක් 40ක් ගියාට පස්සේ ඒ දැන් තියෙන රූපේ දෙක බැලුවොත් දැනුත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි මේවා නිරුද්ධ වී යන ධර්ම නැති වෙලා යනවා නිවිලා යනවා ඒක නිසා මේවා අනාත්මයි කියලා තේරුම් ගත යුතුයි ඊළඟට රූපය තුළ ආත්මයක් තියෙනවා කියලා යම් කෙනෙක් සිතනවා නම් මේ ආත්මය කියන එක රූපේ නැති වුණාට පස්සේ රූපේ මැරුණාට පස්සේ තියෙන්නට තැනක් නෑ එකක් නැත්තම් ආත්මය තුල රූපේ තියෙනවා කියලා හිතුවොත් එහෙම රූපයෙන් පිට තියෙන එකක් ආත්මය කියන්නේ එතකොට ආත්මයට හිතකුත් නෑ රුකයකුත් නෑ දෙකක්ම නෑ තියෙන්නට බෑ එහෙම නිකන් ඒක අද්භූත සංකල්පනාවක් පමණයි නැත්තම් මේ ආ රූපය තුල ආත්මේ ආත්මය තුල රූපය කියන එක ඒකේ රූපය ආත්මය කියලා හිතනවා නම් එහෙම දැන් මේ රූපය ලෙඩ වෙනකොට ආත්මෙත් ලෙඩ වෙනවා. ඒ රූපය ආත්මය නම් රූපේ ලෙඩ වෙනකොට ආත්මයක් දෙක වෙනවා. රූපේ ජරාවට යනකොට ආත්මයක් ජරා වෙනවා. රූපේ අතක් පයක් කැඩෙනවා නම් ආත්මෙත් අතක් පයක් කැඩෙනවා. රූපේ මැරෙනකොට ආත්මයක් නැහැ. ඉතින් මේ ඔක්කොම මුලාව නිසා මෝඩකම නිසා ඇති වෙච්ච හැඟීම් වෙනා රූපය Tamange එකක් නෙවෙයි Tamanta අයත් දෙයක් නෙවෙයි. ඒක පැහැදිලිවම තේරුම් ගත යුතුයි. මෙන්න මේ කියන කරුණ හොඳට අවබෝධ කරගන්න. ඕනෑම කෙනෙක් පිළිබඳව හෝ ඕනෑම දෙයක් පිළිබඳව හෝ මම කියන හැඟීම මගේ කියන හැඟීම තියනවා නම් ඒ හැඟීම තියන්නේ ඒ බාහිර දේහ හෝ කෙනා තුළ නෙවෙයි සමාංගේශික තුළ. තමන්ගේ ගේ අතගෙන මේ ගේ මගේ මගේ මගේ කියලා හිතනවා නම් ගේ ගේ ඒ මගේ බව තියෙන ගේ නෙවෙයි තමන්ගේ සිත තුළ. තමන්ගේ වාහනයක් අරගෙන මේ වාහනේ මගේ මගේ කියලා හිතනවා නම් ඒ වාහනේ නෙවෙයි මගේ බව තියෙන තමන්ගේ සිත තුළ. Taman ගෙදර ඇති කරන අපි තම සුරතලයක් කරන බල්ලෙක් බල්ලෙක් කෙනෙක් කෙනෙක් අනම් අපේ බලලා අපේ බල්ලා ආදී වශයෙන් නැත්නම් මගේ සතා ආදී වශයෙන් යම් කෙනෙක් හිතනවා නම් ඒක තියෙන්නේ ඕගේ සිත තුළ නැත්නම් ඒ ඇති කරන සතාගේ සතා තුළ නෙවෙයි නැත්නම් තමන්ගේ සහෝදර සහෝදරියක් කරන් මේ මගේ සහෝදරයා මගේ සහෝදරිය කියලා හිතනවා නම් ඒක තියෙන්නේ තමාගේ සිත තුළ. බාහිර ලෝකයේ තියෙන සහෝදර සහෝදරයන්ගේ අඟවල් තුළ නෙවෙයි. ඒ සිතවල තුළ නෙවෙයි. තමන්ගේ ඇඟ අරගෙන ශරීරය අරගෙන මේක මමයි කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක තියෙන්නේ තමාගේ චිත තුළ තියෙන චිත තුළ ඒක හැඟීමක් විතරයි. එන්න මේක අවබෝධ කරගන්න මම කියන එක මගේ කියන එක ආත්මයක් කියන එක හිතේ තියෙන හැඟීමක් විතරයි වෙන කිසිම දෙයක් ඒකේ නැහැ. මෙන්න මේ සත්‍යතාවය හරියට අවබෝධ වෙනකොට Tamanට තේරෙවි මේවා රූපය කියන එක ආත්මයක් කියලා ගන්න එක මෝඩකමක් කියලා. ඊළඟට වේදනාව වේදනාව කියන්නේ සැප වේදනා දුක් වේදනා නැදහත් වේදනා කියන සෑම වේදනාවන්ටම තියෙන පොදු වචන මේ වේදනාව මම මගේ කියලා ගන්නවා අපි කැමති නෑ දුක් වේදනා ඇති වෙනවා. කොච්චර දුක් වේදනා ඇති වෙනද අකමැති. අකමැති වුණත් දුක් වේදනා ගැළපෙන කාරණාවක් ආවට පස්සේ දුක් වේදනා ඇති වෙනවා. හේතුන් නිසා ඵලයක් වශයෙන් ඒක උද්ගතවන්නේ. අපි කැමති සැප වේදනා ඇති කරගෙන හැම වෙලාවෙම සැප වේදනාවෙන් ඉන්නේ. අපි කොච්චර කැමති වුණත් ඒ සැප වේදනාව හැම වෙලාවෙම අපිට තියාගන්නත් බෑ අපිට ඕන විදිහට උපදවා ගන්නත් බෑ සැප වේදනාවක් යම් කිසි දෙයක් නිසා ඇති වෙනවා නම් ඒ ඇති වෙන හේතු ටික අපි ලං කරගත්තට පස්සේ සැප වේදනාව තියෙයි ඒක ඇති වෙච්ච ගමන්ම නැති වෙලා යාවි ඒ හේතුන් නැතිවෙලා නැති වෙලා යාවි මේ වේදනාව ඇති වෙච්ච ගමන් නැති යන ධර්මයක් තමන්ට ඕනෑ විදිහට ඇති වෙන ධර්මයක් නෙවෙයි. වේදනාවක් විඳිනකොට සැපක් හරි දුකක් හරි මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියලා බොහෝ දෙනෙක් පැවටෙනවා. සත්‍ය වශයෙන්ම මේ වේදනාවේ ඇති යති නැති නැති යන පැවැත්ම පමණයි තියෙන්නේ. ඒකට මම විඳිනවා මගේ වේදනාව කියලා අපි සිතින් සිතනවා. සිතය යතන තියෙන ක්‍රියාදාමය. වේදනාවක් පවතිනවා. දුකක් හෝ සැපක් හෝ මඳහත් වේදනාවක්. මේක මම විඳිනවා මගේ වේදනාව කියන එක හිතේ තියෙන හැඟීමක්. එච්චරයි. ඒක තේරුම් ගන්න. එතකොට වේදනාව Tamanට ඕනෑ විදිහට කිසිසේත්ම නැති කර ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. Taman කොච්චර කැමැති වුණත් දුක් වේදනාව ඇති නොකරගෙන ඉන්න හැකියාවකුත් නෑ. ඒවා දුක් වේදනා මම නම් මගේ ආත්මයක් නම් නැත්නම් සැප වේදනා මම නම් මගේ ආත්මයක් නම් උපේක්ෂා වේදනා මම නම් මගේ ආත්මයක් නම් අපට ඕනෑ විදිහට හසුරවන්නත් පුළුවන් වෙන්න ඕනේ. එහෙම හසුරවන්නත් අපිට බෑ. ඒක නිසා මේක හේතුඵල ක්‍රියාදාමයක් අනාත්මයි. ඊට අමතරව වේදනාව වේදනාවේ උපාදෝ පඤ්ඤාටි වයෝ ප්‍රඥාටි අස්සෝ පන උපාදෝ වයෝ පඤ්ඤාටි අත්සාමේ උපද්දති වේදිකාටි සස්සේ මාලකං හොතේ තස්මාතං න උපද්දති වේදනායෝ අස්සාටි වදේ තස්මා වේදනා අනත්තාටි කියලා දැක්වූ පාඩයක් තියෙනවා මේ වේදනාව ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා වේදනාව ආත්මය කියලා හිතනවනම් ඒක ඇති වෙනකොට ආත්මය ඇති වෙනවා වේදනාව නැති වෙනකොට ආත්මය නැති වෙනවා කියන්න තියෙනවා. ආත්මය කියන එක මේ හැම වෙලාවෙම ඇති ඇති නැති නැති යන එකක් නෙවෙයි ආත්මයක් තියෙනවා නම් ඒක හිතේ වශයෙන් තියෙන සදාකාලික දෙයක් නෙවෙයි. මේ වේදනාව ආත්මයක් කියලා ගන්න කොහොමද හැම වෙලාවෙම වේදනාව ඇති ඇති නැති නැති යනවා. ඇති වෙච්ච වේදනා නැති වෙනවා. ඉතින් මේ ඇති වෙන නැති වෙන වේදනා ඇති වෙනකොට නැති වෙනකොට ආත්මයක් ඇති වෙන බැවින් නැති වෙන බැවින් වේදනාම ආත්මයක් කියලා ගන්න එක කිසිසේත්ම සුදුසු නැහැ කියලා බුදුහාමුදුරුවෝ පාඩයෙන් ප්‍රකාශ කරනවා. ඒක නිසා වේදනාවන් ආත්මයි කියලා තේරුම් ගන්න. සංඥා සංඛාර විඥාන කොටස් තුනම දෙකකින් අපි කියන්නේ සංඥාව කියන්නේ හඳුනා ගන්නවා විවිධ දේවල් රූප හඳුනා ගන්නවා ශබ්ද හඳුනා ගන්නවා ගන්ධ සුවඳ හඳුනා ගන්නවා රස හඳුනා ගන්නවා කායක දැනෙන ස්පර්ශ හඳුනා ගන්නවා මානස දැනෙන විවිධ අරමුණු හඳුනා ගන්නවා ඊළඟට සංකේතනා කියන සංස්කාර කියන්නේ සිතිවිලි කියලා මෙහෙට කලින් කියවා විඥාන කියන්නේ දැනීම මේ ඔක්කොම මම හෝ මගේ කියලා හිතනවා නම් ඒක සම්පූර්ණ මුලාවක් අපි එක කරුණක් කියවට පස්සේ මේ නාම ධර්මය කියන එක සම්පූර්ණයෙන්ම අනාත්මයි කියන එක මේ ඇත්තේ පහසෙන් තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් සිහි නැති කිරීම සඳහා අත්ෙන්න එන්නටත් දුන්නා. මේ එන්නට දුන්නාට පස්සේ කෙලින්ම ඒ පුද්ගලයා සිහි නැති වෙනවා. ඔහුට හිතන්නට හෝ කියන්නට මොකක්වත් කරන්න බෑ. සිතිවිලි ඇති වෙන්නේ සිතන්නට බෑ. සිත සම්පූර්ණයෙන්ම සාකාලික වශයෙන් යට වෙලා ගිහින්. තමන්ගේ හිතනම් මේ හිත සමංගය කියලා හිතනවා නම් අර බාහිර ශරීරයට ඇතුල් කරන දෙහසත් වලින් මේ හිත සම්පූර්ණයෙන් නැත්තටම නැති කර දාන්නට පුළුවන්. මේ බෙහෙතෙන් ක්‍රියාත්මක වන්නේ මේ බෙහෙත දෙද්දට පස්සේ හදවත හරහා ඒක යනවා මොළයේ. මොළයට ගියාට පස්සේ මොළයේ කුඩා මොළය සම්බන්ධ ස්නායු පද්ධතිය සම්බන්ධ වෙන ස්ථානයක් තියෙනවා. එතන ඇතුළු මුළු ශරීරයම සී නැති කරනවා නම් එතන ඇතුළු ස්නායු පද්ධතිය ක්‍රියා විරහිත භාවයට පත් කරනවා తాවකාලිකව. එතකොට අපිට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ සීය නැති වෙලා. එතකොට වෙන්නේ මොකද්ද? මේ දැනීම ඇති වෙන්නේ අර මොළයේ තියෙන ස්නායු පද්ධතිය ශරීර ආදී ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන්. එහෙම නැතුව මේ තමන්ගේ එකක් නෙවෙයි. තමන්ට තමන් කියලා හිතුවට මේ සිත කියන එක මගේ කියලා හිතුවට. ඒ කරුණෙන් පැහැදිලිව මේ ඇයිද තේරුම් ගන්නට පුළුවන් වෙන්න තෝරන සිත කියන්නේ තමන්ගේ දෙයක් හෝ තමන්ට අයත් දෙයක් නෙවෙයි හේතුඵල දෙකක් කියලා. සමහරව කල්පනා කරනවා මට බලන්නට පුළුවන් මට අසන්නට පුළුවන් මට සිතන්නට පුළුවන් මට කතා කරන්නට පුළුවන් නැත්නම් මම තමයි කතා කරන්නේ මම තමයි හිතන්නේ මම තමයි අහන්නේ මම තමයි බලන්නේ මේ විදිහට හිතන්නට කියන්නට පුළුවන් සමන් අහනවා කියලා හිතුවට කනහා සම්බන්ධ විශ්නාය ක්‍රියා විරහිතවතොත් එහෙම ඒ විශ්නාය විරහිත ක්‍රියා කරන්නේ නැත්නම් කොච්චර Taman දහන්න ඕන කොහොමද මුණත් අහන්නට බෑ විස්නාය විරහිත නොවුනත් මොලේ එක්තරා සියුම් කොටසක් තියෙන සියුම් පෙරබීමකට බඳුන් කළොත් එහෙම තමන් කොච්චර ආහයි කියත් ඒ ශබ්දය ඇහෙන්නේ කියන. ඔය අමනුෂ්‍යෝදර වගේ තත්ත්වවලට පත් වෙච්ච අයට ඒක අත්දකින්නට පුළුවන්. එතකොට තමන්ට ඕන විදිහට නෙමෙයි ඇසිල්ල තියෙන්නේ. ඇසීම කියන ක්‍රියාදාමයේ සිදුවන්නේ තමන්ට ඕන විදිහට නෙවෙයි. තමන් හිතනවා තමන්ට හිතන්නට පුළුවන් කියලා. මොලේ එක්තරා කොටසක් තියෙන ඒ කොටස සියුම් වශයෙන් හෝ තෙරපීමට බඳුන් කරලා ඒක අප්‍රියත්වයට පත් වෙනකොටම චිතන ඒක සම්පූර්ණයෙන්ම චිතන්නට බැරුව යන. Tamante ඉස්සාම හොඳට මතක තියෙන දෙයක් දැන් සිත සිතා ඉන්නවා කියලා හිතන්න කිසිසේත්ම අමතක නොවන දෙයක්. ඒ මොලේ සියුම් කොටස යම් කිසි ආකාරයකින් තෙරපීමට බඳුන් වුණොත් කිසිම දෙයක් හිතන්නට බැරුව සිත හිතන්නට බැරුව යන. මේ සිතේම සමාගය දෙයක් නෙවෙයි. අපි හිතන අපිට කතා කරන්නට පුළුවන් කියලා. මෙතන සමාධි ප්‍රඥා දිනුවා කියලා ඒ ඇයිට මේක කරන්නට පුළුවන් නම් කරන්න. ඒක සමාධියෙන් යුතුව මොලේ යටි කොටස දෙස්ට අවධානය යොමු කරලා වචන පිට කරන්න සියුම් වශයෙන් ඒ කියන්නේ ශබ්ද ඇතුළේ සාමාන්‍ය විදිහට වචන පිට කරන්න මොනවා හරි අවධානය යොමු කරන්න මොලේ අර සියුම් රූප කොටස් දෙස්ට ඒක අවධානය යොමු කරලා බලනකොට තමයි තේරෙනවා තමන් සිතනකොටම මොලේ ස්නායු පද්ධතිය තුළින් සංඥාවක් නිකුත් වෙනවා ඒ සංඥාව තුළින් ශරීරයේ උදර කොටස දිශේ ඉඳලා ඉහළට මොකට දෙශක වායුවක් ගමන් කරනවා උඩට මේ වායුව දිහිල්ලා උඩු තල්ලේ වදිනවා තල්ලේ තල්ලේ යටි තල්ලේ වදිනවා දත් වල වදිනවා උගුරේ වදිනවා තොල් වල වදිනවා එතකොට තමයි මේ ශබ්දෙ පිටවෙන්නේ එහෙම ටිකක් අත්හදලා බල බල ඉඳලා මේ සිත නතර කළොත් කොහොමද වචන පිට කරන අපිට ගන්න පුළුවන්ද කියන සියුම් හැඟීම ඇති වෙනකොටම අර කී කියා යන වචන ප්‍රමාණ වචන ප්‍රවාහය එතනම දිලිහි යන නතර කරන්න බැරි මේ ඇතිවෙන් ඇති කර ගන්නට බැරි බව තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිවම තේරෙනවා මෙතන වචන පිට කරන්නේ සමන් නෙවෙයි. Tamanට ක්‍රියා කරන්නට පුළුවන් කියලා හිතනවා. අතපය ඔසවන්නට පුළුවන්, දුවන්නට පුළුවන්, ගමන් කරන්න පුළුවන්, ඕන එකක් කරන්නට පුළුවන් කියලා. සිහි නැතිකොට එහෙම ඔය මොනවක්වත් කරන්නේ නැහැ. මන සිතේ තියෙන ක්‍රියාදාමය නිසා තමයි ওই හැම දෙයක්ම කරන්නට පුළුවන් වන්නේ. අතහා සම්බන්ධ ස්නායු ක්‍රියාත්මක වුණොත් එහෙනම් අපි හිතමු ඇඟිලි කියලා අඩු වශයෙන්. ඇඟිලි හා සම්බන්ධ ස්නායු ටික මොකක් හරි ක්‍රියාවලියකට අපිට ඇඟිලි නමන්න දිගාගෙන ඉන්නවත් වෙන දෙයක් තියෙනවා. අතක් පයක් කොලවන්නටවත් බෑ ඒ සම්බන්ධ කොටස් ක්‍රියාත්ම හරියට නිෂ්කලී ක්‍රියාත්මක වන්නේ නැහැ එම නිසා මෙතන තනිකරම අනාත්මව දේවල් Tamange නෙවෙයි Tamanට අයත් දෙයක් නෙවෙයි නමුත් මේක මමයි කියලා හිතනවා මගේ කියලා හිතනවා මේක මුලාවක් මෙන්න මේ මුලාව තියෙන තාක්කල් සත්‍යය දිත්තේ කියන සංගෝල ධර්මයේ ප්‍රහාණය කරන්න බෑ. ඒක ප්‍රහාණය කරන තාක් නොකරන තාක්කල් කවදාවත් සෝවන්වත් වෙන්නට බෑ. ඊළඟ ඊළ මාර්ගඵල ලැබීමටත් අනිවාර්යෙන්ම අනාත්ම දර්ශනය පැහැදිලිවම තේරුම් ගත යුතුමයි. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නේ මොකක්ද? කෙසේ දැනීමෙන් කෙසේ දැකීමෙන් කෙලෙක්‍රියේ සිට තුළ මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවද නැති වෙනවද කියන. මේකට බුදුරජාණන් වහන්සේ මෙලෙසින් පිළිතුරු වදාළා. යම් කිසි විටකදී ඇහැ චක්ඛුකෝ වික්කවේ දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරියති රූපේ දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරියති චක්ඛු විඤ්ඤාණං දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරියති චක්කු සම්පස්සං දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරියතේ යම් පිටං චක්කු සම්පස්ස පත්‍ය උපජ්ජති වේදේ තස්ස සංවා දුක්ඛං වා අදුක්ඛම සකම්මා සම්පේ දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරියතේ මේ ඇහැ ගැන පමණයි අපි කතා කළේ ඔය විදිහට අනිත් කන නාසය දිව ශරීරය මනස කියන සසෙන්ද්‍රයන්ට සුදුසු පරිදි බුදුහාමුදුර ප්‍රකාශ කළා ඇස දුකක් වශයෙන් දකින කෙනාට සක්කාය දිට්ඨිය නැති කර ගන්නට පුළුවන්. ප්‍රහීන වෙනවා. ඇසට පෙනෙන රූප දුකක් වශයෙන් දකින පුද්ගලයාට සක්කාය දිට්ඨිය නැති කර ගන්නට පුළුවන්. ඒ වගේම ඇසට රූපේ පෙනෙනාට පස්සේ චක්කු විඥානය පහළ වෙනවා. මේ චක්කු විඥානය ඒ චක්කු විඥානය පහළ වෙච්ච නිසා චක්කු සංපස්සය දෙනවා. මේ චක්කු සංපස්සය ඒ චක්කු සංපස්සයට ඒක නිසා යම් කිසි සැප හෝ දුක් හෝ මදහත් හරි වේදනාවක් ඇතිනම් මේ වේදනාවල කියන ඒ කොටස් තුනම චක්කු විඥානය චක්කු සංපස්ස චක්කු සංපස්ස වේදනාව කියන කොටස් තුනම දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ දුකක් වශයෙන් දකින කෙනා අවබෝධ කරගන්නා කෙනා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා කන කනට ඇහෙන ශබ්ද ඒ නිසා පහළ වෙන දැනීම සෝත විඥානය, ඒ නිසා පහළ වෙන සෝත සංපස්සේ, සෝත සංපස්සේ නිසා යම් කිසි වේදනාවක් ඇති වෙනවා මේ සියලුම වේදනාවල් දුකක් වශයෙන් දකිනවා නම් ඒ උගේසිත තුළ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. අනිත් ඉන්ද්‍රියන් ගැන අපි වචන විතරයි ප්‍රකාශ කරන්නේ. එතකොට මේ ඇයි තේරුම් ගන්න. මේ විදිහට දුක් වශයෙන් දැන ගැනීම තුළින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා කියලා. නාශය, ගන්ධ සුවඳ, ධාන විඥානයේ ධාන සංපස්සේ ඒ නිසා පහළ වෙන ධාන සංපස්සජා වේදනාවන්. දිව දිවට ගෑවෙන පස්ස ඒ නිසා පහළ වෙන දිවහා විඥාන ඒ නිසා ඇති වෙන දිවවා සංපස්සේ ඒ දිවවා සංපස්සේ තුළින් ඇති වෙන දිවවා සංපස්සජා වේදනාව. කය තමන්ගේ ශරීරයේ ඒ ශරීරයට ගෑවෙන විවිධ ස්පර්ශ නිසා පහළන කාය විඥාන, ඒ නිසා ඇතිවන කාය ස්පර්ශයන්, කාය ස්පර්ශ නිසා පහළ වෙන විවිධ වේදනාවන්. මනස, මනස ධර්මණවන් දේවල්, ඒ නිසා පහළ වෙන මනෝ විඥාන, ඒක නිසා ඇතිවන මනෝ සංපස්සේ සහ ඒ ඒන් පසු උද්ගත වෙන මනෝ සංපස්සජා වේදනා කියන මේ සෑම එකක්ම දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ දුක්ඛ වශයෙන්ම දක්නා කෙනා අවබෝධ කරගන්නා කෙනා සක්කාය දිට්ඨිය පහේදී වූ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කරන්න පුළුවන් ශක්තියක් උත ලැබෙනවා. දැන් අපි එක ඉන්ද්‍රියක් ගැන මේ ගමන සම්බන්ධයෙන් කතා කරන්නේ ඒ ඉන්ද්‍රිය ගැන කතා කෙරුවාට පස්සේ සෙසු ඉන්ද්‍රියන්ට ඒ ආකාරයෙන් මෙයයි කියලා අවබෝධ කරගන්නට ඕන. අපි කියන කරුණු මතක තබා ගැනීම හෝ වටහා තේ යන්තම් අවබෝධ කර ගැනීම නෙවෙයි අවශ්‍ය වන්නේ සම්මන්තම පැහැදිලිව තේරුම් ගොස් අවබෝධ වීමයි අත්‍යවශ්‍ය විය. අත්‍යවශ්‍ය වන්නේ. ඒකයි ඉස්සරහටගත්. ඇහැ ඇහැ කියන එක සනිකරම දුක් ගුලියක් කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. සනිකරම එක දුක් ජාලයක්. නමුත් ලෝක සත්‍ය ඇස කියන එක දුකක් වශයෙන් නෙවෙයි සැලකන්නේ. සැපවත් ගියදේ සැප දෙයක් කියලා. ඇස දුකක් බව තේරුම් ගන්න නිසා කෙටියෙන් අපි ප්‍රකාශ කරනවා නම් ඇස නිසා කොයිතරම්නම් දුක් Tamanට මේ දක්වා විඳින්නට සිදු වෙලා තියෙනවද කියන කරුණ අවබෝධ කරගන්න ඕනේ. ඇසේ විවිධාකාර රෝග පීඩා ඇති වෙනවා. සමහර විට ඇස් දෙක රත් වෙලා ඉදිකටු වලින් අනින්න අනින්න වගේ අවුව බලන්නට බැරි තරමට දුක්ගෙන කඹ කඳුළු ගලන රෝග පීඩා ඇති වෙනවා. අතිශයින් දරුණු වක්ෂ රෝග ලෝකේ තියෙනවා. මේ සෑම රෝගයක්ම ඕනෑම අවස්ථාවකදී ඕනෑම රෝගයක් අපට හැදෙන්නට පුළුවන්. ඒක නිසා මේ ඇස තුළින් විවිධ රෝග පීඩා ගෙන දෙන නිසා මේක මහා දුකක් කියලා තේරුම් ගන්න. අනිත් එක ඇස මමය මගේ කියලා ඇස උපාදාන කරගෙන සිටින පුද්ගලයාට වාසයට යන්න තියන්න දැස්පෙනීම දුර්වල වෙනකොට මගේ ඇස දුර්වල වුණා මට දැස්පෙනීම පේ අඩුයි කියලා ඒ පිළිබඳ සිත තුළ දුකක් පහළ වෙනවා ඊට අමතරව මේ ඇස සමහර විට ඔපරේෂන් කරන්න මේ සල්ලි කර්ම වලට බඳුන් කරන්න දෙනවා වෙනම කාචයන් දාන්න වෙනවා නොඑක ආකාර දුක් ගැට විඳින්න දෙන ඇස නිසා ඒ ආකාරයෙන් ඇසින් නොඑක ආකාර දුක් අපට ලබා දෙනවා ඒ මේකත් අමතරව ඇසට අපි රූපයක් දැක්කාට පස්සේ මේක නරක රූපයක් නම් ඒ දැක්කේ. Tamange හතුරු කෙනෙක් නම් දැක්කේ. Tamanට දුකක් දැනෙන්නේ. නැත්නම් Tamanට ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් Tamanට දුකක් ලැබෙන්නේ. මෙතන හතුරෙක් දැකලා නැත්නම් ඊර්ෂ්‍යාවක් ඇති වෙලා නැත්නම් වෛරයක්, ක්‍රෝධයක් වැනි දේවල් දැක්කාට පසුව, ඇති වුණාට පසුව නොඑක් කායික ක්‍රියා කරන්නට පුළුවන්, නොඑක් වාචික ක්‍රියා කරන්නට පුළුවන්, නොඑක් මානසික ක්‍රියා සිදු කරන්නට පුළුවන්. මේ ඔක්කොම කර්ම සංස්කාර රැස් වෙනවා. ඇසට ප්‍රිය රූපයක් දැක්කාට පස්සේ ඒ රූපය තමන් ප්‍රිය කරන එක නම් ඒ රූපයට ඇලෙනවා ආශා කරනවා මේ රූපේ ලබා ගන්නට ඕන කියන හැඟීමක් ඇති වෙනවා මේ ඇලීම බැඳීම උපාදාන ආදී සියලුම ධර්මයන් ඇසට රූපේ පෙන්වාට පස්සේ ඇති වුණාට පස්සේ මොකද කරන්නේ නොඑක් ආකාරකවයි ඒ සඳහා නොඑක් කායික ක්‍රියාකාරන සිදෙනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා සිදු කරනවා මේ ඔක්කොම කම්ම සංස්කාර බවට පත් වෙනවා මේ කම්ම සංස්කාර නිසා නැවත නැවත උපදිනවා නැවත නැවත උපදිනවා කියන්නේ නැවත නැවත දුක් අනුභව කරන්නට වෙනවා සංසාරික දුක් විඳින්නට සිදු වෙනවා. මේ කර්ම පැහැදිලිව තේරුම් ගන්නට නම් අතීතයේ අපි සංසාරයේ විඳපු දුක ගැන පැහැදිලිවම අවබෝධයක් ඇති කරගත යුතුයි. මේ නිවසේට ගියාට පස්සෙ අර දුක පිළිසඳ දකින්න කියන පොත කියවන්න ඔය පොත සියසරයක් කිව්වොත් අවබෝධ 100ක් කමින්ද වඩා වැඩියි. ඒක නිසා මේ දුක ගැන අවබෝධයක් සමාජයේ සිටට ඇතිවිය යුතුමයි. අසනිසා විවිධාකාර දුක් ලබා දෙන දෙවින් ඇස ඒකාන්ත වශයෙන් දුක් සත්‍යයි. ඇසට රූප පෙන්ලා ඒ පිළිබින් පහළ වෙන විවිධ සිතේලි ප්‍රායෝගික වාචික මානසික ක්‍රියාදාමයන් තුළින් නැවත නැවත ඉදීම දෙන දෙන නිසා සංසාර දුක් ලබා දෙන නිසා ඒක දුක්ඛ සමුදය සත්‍යයි. දුක ඇති කර දෙන හේතුව. මේක පැහැදිලිවම Tamanට තේරෙන්නට ඕන අසහා සම්බන්ධ සියලුම දේවල් ඒකාන්තයෙන්ම දුක්ඛය එකාසකින් අනිත් අතින් ඒකාන්ත වශයෙන් මේක දුක්ඛ සමුදය සත්‍යයක් කියලා. මේවා මම කියනකොට යන්දම් වැටෙන එක නෙවෙයි Tamanට අවබෝධ වෙලාම පෙනෙන්නටම ඕන. දැන් අතීත සංසාරේ අපි කොයිතරම්නම් අභීෂ්‍යාදී නබ නිරේවල වැටිලා කුච්චරනම් කලයක් දුක් විඳින්නට ඇද්ද කියලා Tamanට පෙනෙන්නට ප්‍රේත ලෝක වලට වැටලා කොච්චර දුක් විඳින්නට ඇද්ද? තේසන් ලෝක වලට වැටලා කොච්චරනම් දුක් විඳින්නට ඇද්ද? මේ මනුස්ස ලෝකයේදීලා අද දක්වා කොච්චරනම් දැන් දුක් විඳලා තියෙනවද? ඉදිරියට අනාගතයේ තව කොච්චර දුක් විඳින්නට සිදුවේද? කොයි වෙලාවෙ අපේ අතක් පයක් කැඩෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ නැගිටින්නට බැරි වෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ මොන රෝගෙ හැදෙයිද දන්නේ නැහැ. මේ ශරීරය කියන්නේ හරියට ගිනි කන්දක් වගේ. කොයි වෙලාවෙ දුම දායිද, කොයි වෙලාවෙ කුපරයිද, කොයි වෙලාවෙ අර ලෝදී මේ අය දිය ගිනි කෙන දෑවෙන ඒ දිය වගේ වතුර වගේ දේවල් ගලයිද කියලා දන්නේ නැහැ. මේ ශරීරයේ මහා ශාස්ත්‍රය ගොඩාක් දාගෙන ඉන්න ශාස්ත්‍ර මැදුරක් වගේ. නයි පොළොංගු ඇතුලේ දාගෙන ඉන්නවා වගේ ණය ණය දැස්ස කළා දුක සුවඳ දැස්ස කළා දුක ඒ වගේ මේ ශරීරයෙන් කොයි වෙලාවෙ මොන දුකගෙන දෙයිද දන්නේ ඒ වගේම මේ ශරීරෙම හතුරු හමුදාවක් වට කරගෙන ඉන්නවා වගේ අපි කොයි වෙලාවෙ හතුරු අපිට කොතෙන්ද ගහයිද කොයි විදියට ගහයිද කොහොම අතපය කපලා දායිද මරලා දායිද ඇහැට ගහයිද අන්ධ වෙන්න කනට ගහයිද ඇහෙන් නැතිවෙන්න දස් වලට ගහයිද කැඩිලා බිඳලා යන්න කියලා එහෙම දන්නේ නැහැ එවැනි සත්‍යත් මේ ශරීරයේ ස්වභාවය කොයි මොහොතේ කොයි ආකාරයෙන් අපට දුකක් ලබා දෙයිද කියන එක හිතන්නටවත් බෑ අපිට. ඕනෙම දුකක් ඇති වෙන්නට පුළුවන්. මෙවැනි මහා දුක් මේ ශරීරය තුලින් ගෙන දුන්නා. මොන මොන රෝගි හැදෙයිද කියන්න දන්නේ අනාගතයේදී තව තවත් වයසට යන්න යන්න තව තවත් දුකක්මයි වැඩිපුර දුකක්මයි ලබා දෙන්නේ මෙවැනි දුකක් ලබා දෙන මේ ශරීරය මෙවැනි දුකක් ලබා දුන්නු මේ ශරීරය මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් කොච්චර මෝඩකමද කියලා Taman අවබෝධ වෙයි. මෙවැනි දුක් ලබා දීමට හේතුපාදක වන ඇස සහ ඇසක තියෙන රූප හා සම්බන්ධ වූ සිටිවිලි සමූහයන් ඒකාන්තයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය මේවට ඇලෙන එක බැඳෙන එක මම කියලා හිතන එක මගේ කියලා හිතන එක කොයිතරම්නම් මෝඩකමක්ද කියන එක Tamanටම පැහැදිලිව අවබෝධ විය යුතුයි. මම කියනකොට මේ ඇයට මේක තේරෙනවා. මේම තේරිලා හරියන්නේ නැහැ. තමන්ටම අවබෝධ වෙලා පෙනෙන්නටම ඕන මේ තමන් දුක් ගොඩන්නේ ශරීරයේ ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් දුක්ඛ සංදේශත්‍යයක් මෙතෙක් සංසාරයේ පුරා මේ මේ විදිහට අනන්ත ප්‍රමාණ දුක් ගැට බිඳලා බිඳලා බිඳලා තියෙනවා අනාගතයේදී මෙහෙම දුක් විඳින්නට වෙනවා මෙවැනි මහා දුකක් ලබා දීමට හේතු පාදක වෙන ඇස ඇස හාසයට පෙනෙන රූපේ සම්බන්ධන සිටිවිලි ඒකාන්ත වශයෙන්ම දුකක් ලබා දෙන දුක්ඛ සමුදය සත්‍ය නේද මේකට මොන ඇලීමක්ද මොන බැඳීමක්ද මේකට ඇලෙනවා නම් බැඳෙනවා නම් මේක උපාදාන කරනවා නම් මේවට ආශා කර කර කටයුතු කරනවා නම් මම වගේ ගුණෙක් තවත් ඉන්නවද කොච්චර මෝඩ මිනිහෙක්ද මම කියන එක Tamanටම අවබෝධ වෙන්නේ එතකොට තමයි තේරෙන්නේ මේ Tamanගේ මෝඩකම ආදී දේවල් දුක තේරෙන්නේ එතකොට දුක්ඛ සමුදය සත්‍ය තේරෙන්නේ එතකොට මේ විදිහට ඇක්ෂ ගැන කල්පනා කරනවා ඇක්ෂට තියෙන රූප දුක්ඛතෝ ඥානතෝ පස්සදෝ සත්‍යදිචී පහේති ඇසට පෙනෙන රූප ප්‍රිය රූපයක් දැක්කොත් එහෙම ආශාව ඇතිලා රාගය ඇතිලා දෙවිච්ච ආකාරයේ තේරුම් ගන්නවා එහෙම ආශාව රාගය ඇතිලා ඒ රූපේ ලබා ගන්නට එහෙම කටයුතු කරා නම් මුළු ජීවිතේ පුරාම ඒ පුරාම ඒකට බන්ති ගෙවන්න සිදුවන ආකාරයට තේරුම් ගන්න. ඇසට පෙනෙන නරක රූපයක් නම් ඒකට නරක රූපේ පෙනිච්ච නිසා අපේ රූපේ පෙනිච්ච නිසා අතුරෙක් වෙන දෙයක් නම් දැක්කේ ඒ තුලින් නොයේ කායික වාචික මානසික ක්‍රියා සිදු කරගෙන කොච්චර දුකකට පත් වුණාද කියන කරුණ තේරුම් ගන්න. සමහර තමන්ගේ හතරන් ගැන සිහි වෙන පිට පවා සමහර සිත තුළ ඇතුලෙන් සිත ඇතුලෙන් දැවෙනවා පැවෙනවා පිටේ. දීශ ඇහැට පේන රූපයක් පිළිබඳ ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් තමන් කොච්චර දුකකට පත් වෙනවද කියලා තේරුම් ගන්න ඉතින්. මේ විදිහට ඇතට පෙනෙන රූප නිසා අපි නොයේක් ආකාරයෙන් දුක් විඳ කායික වාචික මානසික ක්‍රියා සිදු කරමින් කර්ම සංස්කාර රැස් කළා ඒක නිසා අර කලින් කියපු විදිහට සංසාර දුකටම අපි ඇදලා යනවා ඇදලා ඇදගෙන වැටෙනවා එතකොට Tamanට තේරෙන්න මේ අශරහත් තෙනන රූප කියන්නේ සම්නික්‍රම මාළුවන්ට දාපු හැමක් වගේ එකක් ඒක රසවත් විදිහට හොඳ කෑමක් විදිහට මාළුවට පේනවා නමුත් ජීවිත ගමන් ඌ විනාශ වෙනවා ඒ වගේම ඇහැට පෙනෙන රූප සමාත සතුටගෙන දෙන දෙයක් සැපගෙන දෙන දෙයක් ආස්වාදයක් ගෙන දෙන දෙයක් කියලා හිතාන තමයි ලෝක සත්‍ය ප්‍රවටිලා සිටින්නේ. නමුත් ඒ හැම දිල්ලාට පස්සේ සංසාර දුකමයි විඳින්න තියෙන්නේ. අපාද ප්‍රේත ලෝක දුක්, තීසන් ලෝක වල දුක්, මනුෂ්‍ය ලෝක වල දුක් මෙතෙක් කල සංසාරේ පුරා විඳින්න කොච්චර නම් ඉඳලා තියාද අනාගතයේ විඳින්න වෙනවද දෙවෙනි දුක් ලබා දෙන දුක් සමුදයක් හෝ මේ රූප කෙරෙහි රූප මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් සමාදේශිත ප්‍රකොච්චර මෝඩකමක් තිබුණාද කියන කරුණ පැහැදිලිව තේරුම් ගත යුතුයි. චක්කු විඥානය ඊට පස්සේ ආර රූපයක් දැනුණාට පස්සේ දැනීමක් ඇති නැහැ දැනීමටයි චක්කු විඥානය කියන්නේ මේකත් දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ රක්ඛාය දිට්ඨි පරියති මේකනම් දුක් ලබා දෙන දේවල් මමගේ කියන එක කොච්චර මෝඩකමද කියලා තේරෙනකොට ඔය සක්කාය දිට්ඨියට පිළිගන්නට බෑ මම මගේ කියන හැඟීමට පිළිගන්නට බෑ ඒක චක්කු විඥානය කියන්නේ දැනීම මේ දැනීම ඇති වුණේ නැත්නම් මොනම ප්‍රශ්නයක්වත් නැහැ ශීල පිටකලා ඉන්නවා නම් අපි අපිට කිසිම දුකක් ඇත්තේ නැහැ. ලෝකේ මොනවා සිදු වුණත් අපිට ඒක වැඩකුත් නැහැ. අපි එකෙන් සිහින දේශවරේ ඉන්න කිසිම දුකක් හිතෙන්නේ නැහැ. සැපකුත් නැහැ. ඇහැට රූපයක් පෙනිලා ඒ තුළින් චක්විඥානයේ ඇතිවෙච්ච නිසා තමයි යන්තා දේවල් සිදු වෙනවා නම් ඒ හා සම්බන්ධ නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ පහළ වීම සිදු වෙනවා නම් ඒ දේවල් සිදු වෙනවා. අපි කවදාවත් දැක්කෙත් නැති රූපයක් නම් දැන් දකින්නෙත් නැති රූපයක් නම් අනාගතේ දකින්නට යන්නේ නැති රූපයක් නම් අපි කවදාවත් අහලවත් නැති රූපයක් නම් අර මෙහෙම රූපයක් දකින්නට යනවා කියලා එහෙම සිතක්වත් නැත්නම් එවැනි කිසිම රූපයක් කෙරේ කිසිම සිතෙල්ලක් ඇති වෙන්නේ නැහැ. අපිට ඇහැට රූපේ දැකලා චක්ක විඥාන ආදී සිතිවිලි ඇතිවෙච්ච නිසා තමයි රාගය තියෙන්නේ, ද්වේෂය තියෙන්නේ, මෝහය තියෙන්නේ, ක්‍රෝධය, වෛරය වගේ ඊර්ෂ්‍යාව වගේ දේවල් තියෙන්නේ. කවදා හරි චිත්ත සංස්කාර ඇතිවන්නේ, දැවෙන්නේ, තැවෙන්නේ, පිටින් නිසා මේකක් මේ නිසා. මෙනිසා ඇහි පහළ වෙන ඇහැ නිසා පහළ වෙන චක්ක විඥාන සිත ඒකාන්ත වශයෙන්ම දුක් ලබා දෙන දෙයක්. ඒක දුකක් වශයෙන් තේරුම් ගන්න මේක දුකක් නම් මම මගේ කියලා ගන්න එක සම්පූර්ණ මෝඩකම. ඇහැට රූපයක් වෙනාට පස්සේ ඒකාන්තයෙන්ම චක්ක විඥානය ඇති වෙනවා තමයි කැමැති වුණත් එක ඉන්න අකමැති වුණත් එක. හේතුඵල නිසා ප්‍රියාත්මක වෙන දෙයක්. ඒක මම මගේ කියලා හිතනවා ඒකක් මෝඩ වැඩක්. එතකොට චක්කු සංපස්සේ බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම පාඩයක් කියලා තියෙනවා. ඒකෝ ධම්මෝ වික්කවේ අභිනීයෝ පස්සෝ සාසෝ උපාදානීයෝ එකම ධර්මයක් තියෙනවා මහණෙනි ඔබලා විශ්ව ඥානයකින් අවබෝධ කරගනින්න. මොකද්ද ඒකම ධර්මය? අස්සෝ සාසෝ උපාදානීයෝ. උපාදාන ඇති වෙන ආශ්‍රය ධර්ම ඇති වෙන ස්පර්ශය කියන එකම ධර්මය ඔබලා දැනගන්න. ඒකයි කියන්නේ. ඇහැට රූපයක් පෙන්ලා චක්ක විඥානය ඇතිලා චක්ක සංපස්සේ ඇති වෙච්ච නිසා තමයි ඔය ඔක්කොම චිත්ත සංස්කාර, කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා, කර්ම සංස්කාර රැස් කරගෙන මේ සංසාර දුකේ ගැටගැසෙන. ආශ්‍රය ධර්ම කාමාශ්‍රය සමහර ඇති වෙනවා. ඇහැර රූපේ දැක්කාට පස්සේ කාමාශ්‍රය ඇති වෙනවා. නැත්තම් භවයේ රැඳී සිට තව තවත් රූප ලබා ගැනීමේ ආශාව ඇති වෙනවා. අවිද්‍යාව නොදක්කම තියෙන ආශාව, පරිජාශ්‍රය ජනිත වෙනවා. නැත්තම් ජීය බැරිදී ආකාර දික්ටි පහල වෙනවා මේ දැක්කේ ගැහණියක් මේ දැක්කේ කීලේ මේ මගේ පුතේ මගේ දියත් ආදි වශයෙන් දිස්ත්‍රාස්ත්‍රෝ පහල වෙනවා. තමන්ගේම ශරීරය දැක්කම මේ මමයේ මගේ කියලා ඉතාලන එකට ආශා කරන එවැනි ආශ්‍රය ධර්ම පහළ වෙනවා. මේ ඇහැට දැකපු රූප පිළිබඳව යම් කිසි කැමැත්තක් ප්‍රතිකත්වයක් ඇති වුණා නම් ඒ වගේම ආශාවක් ඇති වුණා නම් තනිකම මේ රූප උපාදාන කරගන්න. මේ රූප උපාදාන කරගත්තාට පස්සේ තමන්ට දුක් විඳින්න වෙනවා. යම් කිසි කෙනෙක් හෝ යම් කිසි දෙයක් පිළිබඳ අපගේ සිත තුළ යම් දුරට උපාදානයේ ඇලීම බැඳීම තියෙනවා නම් ඒ රූපය හෝ ඒ තේ තුළින් අපට විශාල දුකක් ලැබෙනවා. අපි ඒක තමයි තවම ආශා කරන දෙයක් තියෙනවා ආශා කරන කෙනෙක් සිටිනවා කියන්නේ. මොහොතෝ මේ දේශ යම් කිසි දෙයක් සිදු වුණොත් රෝගයක් පීඩාවක් වෙන්න පුළුවන් සොරෙක් සොරෙක් ඇවිල්ලා සාධන පීඩන කිරීමක් වෙන්නත් පුළුවන් මරණයට පත්වීමක් කැඩී බිඳී විනාශ වීමක් වැනි දෙයක් වෙන්නත් පුළුවන් එතකොට තමයි විශාල දුකක් දැනෙන්නේ එන්නේ නැත්නම් Taman කිසිම උපාදානක වෙන තැලීමක් බැඳීමක් නැති වෙන කෙනෙකුට වෙන දෙයකට එහෙම වුණා නම් එහෙම Tamanට කිසිම ප්‍රශ්නයක් නැහැ සිතින් මේවා අල්ලාගෙන සිටින තාක්කල් දුක තව තවත් තවත් වැඩි වෙනවා මේක දන්නේ බොහෝ දෙනෙක් මේ ස්පර්ශය තුළින් මේ ඔක්කොම ගෙරෙන්නේ චක්ක සංපස්සේ නිසා. ඒක නිසා ඒකාන්ත වශයෙන්ම චක්ක සංපස්සේ දුකක් වශයෙන්ම දකින්නට ඕන. මේකෙන්මයි දුක ගෙන දුන්නේ. මේ දුක්ඛ සමුදයක් මෙතනයි ක්‍රියාත්මක වන්නේ කියලා දකින්නට ඕන. ඒකට දුකක් හෝ දුකක් හා දුක්ඛ සමුදයක් වන මේදී මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් කොයි තරම්නම් මෝඩකමක් එතන තියෙනවද කියන කරුණ තේරුම් ගත යුතුයි. බුදුහාමුදුරුවෝ මෙහෙම පාඩයක් දක්වලා තියෙනවා. ඒ සූත්‍රයේ මේ ඇසගෙනයි අපි කතා කරන්නේ. චක්කුන්ට පටිච්ච රූපේක උපදින චක්කුඥානං තින්නම් සංගරි චක්කු සංපස්සෝ පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භවෝ, භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ සෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස සම්බවන්ති ඊමේ තස්සේතේ විලස්ස දුක්ඛ සංදස සම්බියෝ හෝති. එහෙම පාඩයක් බුදුහාමුදුර දක්වලා තියෙනවා මේ පටිච්ච සම්පදා ධර්මයන් ක්‍රියා ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක වන ආකාරය දක්වලා. කන නාසය දිව ශරීරය මනස ගැන සසෙන් ඉන්ද්‍රියන්ට ඒකේ ඉන්ද්‍රියන්ට අනුකූල වන ආකාරයෙන් මේ දේශනාව තවත් දිග්ගව දීර්ඝ වශයෙන් විස්තර කළා. එතකොට ඇහැට රූපේ පෙනෙන ඇහැටයි රූපේ නිසා චක්ක විඥානය තියෙන ඒක නිසා චක්ක සංපස්සේ තියෙන. චක්කුන්ද පදින රූපේට උපල් චක්ක විඥාන තින්නම් සංගත චක්ක සංපස්. පස්සපච්චා වේදනා. ඒක නිසා වේදනාවක් වෙනවා. ඇහැට ප්‍රිය රූපයක් දැක්කම සුඛ වේදනාවක්. ඇහැට අපේ රූපයක් දැක්කනම් දුක් වේදනාවක්, ප්‍රිය අපේ භාවයක් නැත්නම් මදහස් වේදනාවක් දැනෙනවා. මේවා ගැන විස්තර කරනවා දැනගන්න කියන්න වෙනවා මේකේ තියෙන අපි කියන්නේ. එතකොට පස්සපජ්ජා වේදනා. වේදනාව ඇති වුණාට පස්සේ තණ්හාව ඇති වෙනවා. ආශාව. ඇහැට ප්‍රිය රූපයක් දැක්කනම් ඉතින් ආශාව ඇති වෙන කියන්නේ මෙයාට කියන්න දෙන්නේ. ඇහැට අප්‍රිය රූපයක් දැකලා දුක් වේදනාවක් ඇති වුණාම දුක් වේදනාව නැති කරගන්නට ආශාව ඇති වෙයි නැත්නම් දුක් වේදනාව කෙරෙහි ගැටේ මොකද සුඛ වේදනාව විඳින්න තියෙන අපේක්ෂාව කැමැත්ත නිසා මේ විදිහට දේශනාව නිසා තණ්හාවක් දෙනවා. තණ්හා පත්‍ය උපාදාන. ඒ තණ්හාව ඇති වුණාම ඒ ඇහැට පෙනෙන රූපය අපි සිතින් අල්ලනවා. සිතින් ඒකේ සංඥා රාගයක් බැඳීමක් ඇති වෙනවා. ප්‍රිය රූපයකට සංඥා රාගයක් තියෙනවා. අප්‍රිය රූපයක් අල්ලනවා. අප්‍රිය කියලා මේක අතහරින්නේ අප්‍රිය රූපයක් අල්ලගෙන සමහරට ආත්මයෙන් ආත්මයට ගෙනියනවා. ඒ අප්‍රිය රූප කෙරෙහි තියෙන ගැටි සංසාරික වෛරස්කාරයෙන් වශයෙන් යනවා. එතකොට ඒ විදිහට උපාදාන පත්‍ය බව උපාදාන ලැබුණාට පස්සේ කර්ම බව පස්සේ කරන කායික ක්‍රියා කරන වාචික ක්‍රියා කරන මානසික ක්‍රියා කරන භවපත්‍ය ජාති කර්ම බව කියනකොට ඒව මරණ මොහොතේ සිහි වුණා නම් නැවත ජාතිය කෙනෙක් නැවත තියෙනවා ඉපදුනාට පස්සේ ජාතිපත්‍යා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් පාස් සම්බන්ධයි. ජාතියව නම් ජරාවක් වෙනවා මරණයක් වෙනවා ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස අපේ සංප්‍රයෝග දුක් සිය විප්‍රයෝග දුක් ලෝකේ තියෙන හැම දුකක්ම විඳින්නට වෙනවා. සියලු මේ දශකයේ රස දුක්ඛ සංදර්ශ සමුදය හොති මේ දුක ඇති වෙන ඇති වෙන්නේ ඔන්න ඔය ආකාරයට. කනට ශබ්ද ඇහුණත් කොහොමයි නාසයට ගඳ සුවඳ දිවට රස කායට ස්පර්ශ මනසට විවිධ අරමුණු හමු වුණත් ක්‍රියාත්මක වන්නේ කොහොමයි තනිකරම මෙතන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ මේ පස්සේ නිසා මේක තේරුම් ගන්නකොට මේ ප්‍රතිපස්සේ කෙරෙහි පුදුම කලකිරීමක් ඇති වෙන මේක කෙරෙහි එපා වීමක් ඇති වෙන විරාගයක් ඇතිවන්නේ මේක මම කියලා හිතනවා මගේ කියලා හිතනවා කොයිතරම් මෝඩකමක්ද කියලා හිතනවා අනිත් එක චක්ක සම්පස්සාදී දැනීම නැති වෙනකොටම තමන්ගේ සිතට බර දුක. මේක මේ ඇයිද තේරෙන්නේ සමාධිය ප්‍රඥාව දිනු කෙනෙක් වෙනවා සමාධියට සිතපත් කරගත්තාට පස්සේ කිසිම සිතෙල්ලක් නැතුව සිත නිශ්චලව සාන්තව තියෙනවා නම් ඊටාම සාන්ත ප්‍රණීත භාවයක් සිත දැනෙන සිතවිලි ඇති වෙනකොට මාර්ගපත් වෙන්නේ නැතිවලා ඕරාරික වෙලා බර වෙලා රළු වෙලා තමන්ට සිතට දුකක් අත්දකින්නට පුළුවන්. ඒ සිතිවිලි ඇතිවීමම දුක. ඒක නිසා මේ පස්සාදී සංචේතන ධර්මයන් පහළ වීමම දුක. ඒක ඒ අතින් බැලුවත් දුකක් සංසාරික දුක් ලබා දීමේ දුක් සංඛ්‍යක් වශයෙන් බැලුවත් ඒක දුකක් වශයෙන් දැකෙන්නට ඕන. යම්පිටන් දක්ෂ සම්ප්‍රසපච්චය උපජිත වේදිකං සුඛං දුක්ඛං දුක්ඛම සුඛං සම්පි දුක්ඛතෝ ඥානතෝ පස්සදෝ සක්කායදිට්ඨි සංයති ඊළඟට විස්තර කරන්න බුදුහාමුදුරුවෝ මේ ඇසට පෙනෙන රූපේ දැක්කාට පස්සේ පහළ වෙනවන යම් කිසි සැපෝ දුක්ඛෝ මඳහත් හරි වේදනාව මේ සෑම එකක්ම දුකක් වශයෙන්ම දකින්නට ඕන. ඇහැට පෙනෙන රූපයක් දැකලා දුක් වේදනාවක් ඇති වුණාම දුකක් කියලා කවුරුත් දන්නවා. නමුත් ඇහැට පෙනෙන රූපේ ප්‍රිය එකක් නම් තමයි ඇලුම් කරන එකක් නම් තමන්ට ආශාව ආස්වාදයේ ගෙන දෙන එකක් නම් ඒක සැපක් සැපක් සැපගෙන දෙන දෙයක් කියලා තමයි ලෝක සත්‍යය පැවටෙන්නේ. නමුත් බුදුහාමුදුරේ එහෙම නෙවෙයි කියන්නේ මේ සෑම එකම දුක්ඛතෝ දානතෝ පසෝ දුක්ඛ වශයෙන්ම දකින්නට ඕන. ඈත පිළිලා පෙරිය රූපයක් දැකලා ඒකට ආශා කරනවා කියන්නේ අර මාළුවට දාපු අනකණ්ඩ ආශා කරනවා වගේ දෙයක් තමයි. මාළුවා දන්නේ නේ හැම කාලෙම මේ මාළුවට නැහෙන්නට වෙනවා විනාශ වෙන්නට වෙනවා මරණයට පත් වන්නට වෙනවා කියන ඒක නිසා ඌ රසවද්දයක් හම්බුණා කණ්ඩ සුදුසු දෙයක් ලැබුණා කියලා තණ්හාවෙන් ගිහිල්ලා ඒක ගිලිනවා ගිල්ලට පස්සේ ඌගේ අවසානය එතනයි එතකොට ඒ වගේ තමයි මේ වේදනාව සුඛ වේදනාවට මේකට ඇලිච්ච නිසා තමයි මේ තරම් සංසාරේ පුරා මේ දුක් විඳගෙන දුක් විඳගෙන ආවේ. මේවට ඇලිච්ච නිසා තමයි പ്രേත ලෝකවලට වැටුනේ. මේ සුඛ වේදනාවට ඇලිච්ච නිසා තමයි සතර අපාවල දුක් විඳි. මේ සංසාරේ යම්සා ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් විඳනනම් මේ සෑම දුකක්ම දිදීමට හේතුනේ මේ වේදනාවට තිබුණු ආශාව. එතකොට ඒක තමයි දුක්ඛ සමුදය. මේ තරම් දුක් Tamanda තේරෙන්න ඕන Tamange ශරීරේකාන්ත වශයෙන්ම දුකක්ය. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම දුකක්ය. සංසාරයේ මේ තරම් දුක් විඳලා අනාගතේ දුක් විඳින්න සිදු වෙන මෙවැනි දුක්ක් ලබා දෙන දුක්ඛ සමුදයක් වන මේ වේදනාව කෙරෙහි ඇලෙනවා නම් ඒක මම මගේ කියලා හිතනවා නම් කොයිතරම් මෝඩකමක් එතන තියෙනවද කියන කරුණ තේරුම් ගත යුතුයි. එහෙම තේරෙනකොට තමයි මේ කියන කරුණ මොනවද කියලා මෙයාට අවබෝධ වන්නේ. මං කියනකොට මේක තේරුම් ගත්තට කියලා දන්නේ. Tamanට අවබෝධය තේන්නව. අපි මේ හදවතින්ම ධර්මයේ කියන්නේ හැම ධර්මයක්ම අපි කියලා තියෙන හදවතින්මයි හදවත තුළින්ම දක්නා දේවල්. ඒවා ඒ ආකාරයෙන් දක්නා කෙනෙකුට පමණයි හරියට මේ කියන්නේ මොකක්ද කියලා දකින් දැනගන්නට පුළුවන්. මේ මේ ධම්මදේශනා මාතෘකා පාඨය පවා කන්න කතන්න උපොබ්බන්තේ දාන්තෝ පස්සතෝ සක්කාය දිට්ඨි පහිත කියලා මේක දන්නා කෙනෙකුට දක්නා කෙනෙකුට කෙසේ දක්නා කෙනෙකුට කෙසේ දන්නා කෙනෙකුට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න පුළුවන් මේ දකින්නට ඕන දකින්නවා කියන්නේ තමන්ගේ හදට අවබෝධයක් දැනෙන්නට ඕන එහෙම තේරුම් නැත්නම් ඔය කියන්නේ මොකද්ද කියලා වටාටවත් තේරුම් ගන්නට බෑ. ඒක නිසා Tamanට තේරෙන්න ඕන ඒකාන්ත වශයෙන්ම මේ වේදනාවට සැලීම නිසා මේ Taman සංසාරික දුක් ලබා දුන්නායි කියලා. කොයිතරම් ඉච්ඡලම සුඛ වේදනාවක් වත් ඇති වෙච්ච ගමන්ම නැතිලා ගියා හරියට හීනයක් දැක්කවා. හීනෙන් අතීත හොඳ සැප දෙයක් ඉඳලා ඉන්නවයි කියලා හීනයක් බල බල සැප විඳිනවා. මොකක් හරි සැපයක්. නැගිටපු ගමන් මේවා ඉවරයි මොකක්වත් නැහැ. මේ වගේ තමයි අපි මේ තරම් ජීවිතේ පුරා මේ සංසාරේ පුරා යන්තා සැප වේදනාවක් වින්දනම් ඒක ඉස්සෙනම නැති වුණා ඉතිවි වෙච්ච දෙයක් නේ මේ ජීවිතේ පුරා කොයිතරම් සැප වේදනා විඳලා තිබුණත් දැන් ඉතිරි වෙච්ච අබම රේණුව කල්ප මාත්‍රයක දෙයක්වත් දැන් මේ නැති වෙලා යන සියුම් දැනීම් මාත්‍රයක මේ අල්ලගෙන දඟලන්නේ මේකට අල්ලගෙන දඟලලා උපාදාන කරගෙන සංසාර දුකට බහිනවා සංසාර දුකට වැටෙනවා මෝඩකම තමයි එතන තියෙන්නේ අවිද්‍යාව. මේ අවිද්‍යාව මෝඩකම තිබෙන තාක්කල් මේක දුක වශයෙන් දකින්නට බෑ. මේ විදිහට ඇහැසහ සම්බන්ධව මේ කොටස් පහ හරියටම දුකක් වශයෙන් දකිනවා. මොනවද මේ කොටස් පහ? ඇස ඇසට පෙනෙන රූප දෙකයි. චක්කු විඥානය ඒ නිසා පහළ වෙන හැටයි රූපේ නිසා පහළ වෙන දැනීම තුනයි. එතකොට ඒ ඇස රූපේ දැනීම කියන කොටස් තුනටම කියනවා චක්ක සංපස්සේ කියලා. එතන ඒකත් එක්ක ආපුවම හතරයි. මේ චක්ක සංපස්සේ නිසා වේදනාවක් දෙන දෙනවා. සැප හෝ දුක් හෝ නැදාතෝ වේදනා. මේ වේදනාව කියන එක පස්වෙනි කල්. මෙන්න මේ කරුණු පහම දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ දුක් වශයෙන් අවබෝධකද දක්නා කෙනාට නැත්නම් ඒ අවබෝධ කිරීමෙන් දැකීමේ සක්කාය දිට්ඨිය පරිගති සක්කාය දිට්ඨිය නැති කරන්නත් පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට හරියට තේරෙනකොට කුලීසනම් සුඛ විශ්වසුඛ වේදනාවක් උනත් අනිත්‍ය දැනා මොන වැරද්ද කියලා තේරුම් ගන්න. අපි හිතන ධ්‍යානයේට සම්බන්ධලා ඉන්නවා කියන්නේ. ඉතින් ඔය ධ්‍යානෙ නැගිටට පස්සේ ඉවරයි. ඉතින් අපේ ඇති වැඩි මොකක්ද? මේව කරන්න දෙපා කියන එක නෙවෙයි මේව පාදාන කරන්න දෙපා කියන එකයි මම කියන්නේ. අපි හිතමු පරිසම්වත්තර සංවේදලා නිවන් සුවය දිනනවා කියන්නේ. පාද සමයට ඉන්නකම් විතරයි නැගිට්ටට පස්සේ ටිකක් වෙලා යනකම් ඒ සෝයක් දැනේ. ඊට පස්සේ ඉතින් ආපහු පරණ සත්‍යයටපත් වෙනවා. මේ මොකද්ද ඔගේ තියෙන්නේ? අපි නෝ දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයකට ගිහිල්ලා තැපෙන්න නැගින් ආපහු කැරකිලා ඇවිල්ලා මනුෂ්‍ය ලෝකෙට, പ്രേත ලෝකෙට, ත්‍රිසන් ලෝකෙට වැටෙනවා. ඉතින් ඒකෙින්ද කියලා කියන්නේ මොකද්ද? මේ විදිහට කොයි මේ ලෝකෙ මොන සැපක් තිබුණත් මේ සෑම එකක් එහෙම කලකිරීමේ එකක්වත් මම හෝ මගේ කියලා ගන්න දෙයක් නැහැ මේ ඒකාන්තයෙන්ම දුක්ඛ සමුදය සත්‍යමයි මෙතන තියෙන්නේ කියන අවබෝධය Tamanට ඇති වෙයි මේ විදිහට කන කනට ඇහෙන ශබ්ද ඒ නිසා පහළ වෙන දැනීම ඒ නිසා ඇතිවන සෝත් සම්පස්සේ ඒ නිසා ඒ සෝත් සම්පස්සේ නිසා ජනිත වෙන යම් කිසි සැප දුක් නැදහස් වේදනා ආදී කරු සියල්ලම දුක්ඛතෝ ඥානතෝ පසෝ දුක වශයෙන්ම දකින්නට ඕන මේ එක එකක් විස්තර කරනවා නම් මේ ඇසට විත විස්තර කරපු ආකාරයෙන් නම් සෑම එකක්ම විස්තර කරන්න කොහොමද කාලයක් ගත වෙනවා. ඒක නිසා මේ විශේෂයක් විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ අය සමාගයේ නෝන ඒව අවබෝධ කරගන්න. නාසය නිසා, දිව නිසා, විශේෂයෙන්ම ශරීරයට අවධානයක් යොමු කරන්න බැරි අවධානය. තමන්ගේ ශරීරය නිසා කොයිතරම් දුකක් ලබා දුන්නද අනාගතයේ දුක් ලබා දෙනවද මේක දුක්ඛතෝ ඥානතෝ පස දුකක් වශයෙන්ම දකින්න. මේ දුක් ලබා දෙන දේ දුක් සංදේකට මොකටද මම වගේ කියලා හිතන්නේ එහෙම හිතනවා නම් කොච්චර මෝඩ වැඩද කියන එක අවබෝධ කරගන්න. ඊළඟට කායයට දැනෙන ස්පර්ශ සැපස්පස් සැපගෙන දෙන ස්පර්ශ වලට බොහෝ දෙනෙක් කරනවා දුක් වෙන දුකක් ගැන දෙන ස්පර්ශ වලට ගැටෙනවා මේ ස්පර්ශ වලට ඇවිල්ලා කොයිසම් සංසාරේ පුරා ආවද මේ ජීවිතේ කොයිතරම් වන්දි දැන් ගෙවනවද අර අනාගතේ තව කොච්චර දුක් ඒකද වන්දි ගෙවන්න සිදු වෙනවද ඒවා තේරුම් ගත යුතුයි එහෙම තේරෙනකොට මේ ස්පර්ශ කියන දේවල් කයට දැනෙන ස්පර්ශ කියන ඒවා හරියට වත් වෙච්ච යකඩ තියලා පුච්චනවා වගේ දෙයක් සත්‍ය දකින කෙනෙකුට එහෙමයි ඒව අවබෝධ වෙනවා ඒ කාය විඥානේ කාය සංපස්සේ කාය සංපස්සේ නිසා ඇති වෙන වේදනාව. ඒක මේ කාය ස්පර්ශ වෙලා ඇති වෙන වේදනාවට ආශ්‍රය කරලා අර ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ උපමාවක්ම ඇත්තු වල්ලන් යනවලු අඩි ඇතුම් අල්ලන්න කැලේ එතකොට ඇතින්යක් ගිහින් බඳිනවලු. වලේ ඉන්න වන මුද්ද ඇතු අර ස්පර්ශයට ඇවිල්ලා යටින්නේගේ ගෑවෙනකොට අම්මේ මොනවද දාලා අල්ලගන්නේ අල්ලගෙන ඉතින් ගෙනාවට පස්සේ දස්වැවද දීලා මේ හීලා කරලා කරලා කරලා ජීවිතේ පුරාම වද හිංසා දීලා වැඩ ගන්නවා. ඒ ඇත ඇතින්නගේ ස්පර්ශය ලැබීමට ගිහිල්ලා ඒ ඇතට වෙන දුක් ගැට තමයි ඒ කියන්නේ. එතකොට මේ විදිහට මේ ස්පර්ශ දැවීම නිසා නොඑක ආකාරයෙන් සංසාර දුක් විඳා අනාගතේ බින්දින් වේවා මේවා ඒකාන්ත වශයෙන් දුක් සංවේසත්‍ය කියලා දැකගන්නවා. ඒ වගේම තමයි මනස මනස දැනෙන අරමුණු ඒ නිසා පහළ වෙන මනෝවිඤ්ඤාණ ඒ මනෝවිඤ්ඤාණ දැනීම මනෝ විඥාන මනස සා මනස දැන් අරමුණ කියන කියනම කොටස් වලට කියන්නේ මනෝ ස්පර්ශය කියලා මේ මනෝ ස්පර්ශයත් ඒ මනෝ ස්පර්ශය නිසා පහළම වේදනාවක් කොහොම දුකක් වශයෙන්ම දකින්නට මේව දුකක් වශයෙන්ම දකිනකොට මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය කියලා හරියටම පැහැදිලිව පේනවනම් මේවා කෙරේ කලකිරෙනවා විරාගයක් ඇති වෙනවා නිබ්බිදාවක් ඇති වෙනවා ඇලෙන්නේ බැඳෙන්නේ ලං කරගන්නට නෙවෙයි හැඟීමක් ඇතිවන්නේ. අනී මේවා අතහල යුතුයි අතහල යුතුයි මේවා බදාගෙන උපාදාන කරගෙන සිටීම තුළින් නැවත නැවත සංසාර දුකට මේපත් වෙනවා විඳින්නට සිදෙනවා මම මේ සියල්ලම අතහැරිය යුතුයි කියන අවබෝධය සිත තුළින් නිරායාසයෙන් ඇති වෙනවා ඇති වුණොත් සියල්ලම සිතින් අතහරිනවා. අතහරින්න දෙයක් නැහැ අත හැරෙනවා. සියල්ලම අතහැරියොත් එහෙම Tamange ඇඟයි ඇඟ කිව්වම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහයි. බාහිර ලෝකයේ ඔක්කොම සියල්ලම මම අතහරිනවා කියලා අතහැරියොත් එහෙම සම්පූර්ණයෙන්ම සිතට කය කයට සිත කය සිතට කය නොකෙනී ගොස් කිස් වූ ශූන්‍යතාවයක් අත්දකින්න පුළුවන්. භාවනාවේ ඊළඟ ඊළ දැනීම ලැබුවාට ඊළඟ ඊළ අත්දකින්න ලැබෙනවා යත් හැරීම තුළින්. පහළම මට්ටම කෙනෙකුට මේ ශූන්‍යතාවේ අත්දකින්නට ලැබෙන්නට පුළුවන් සමහරට නොලැබෙන්නට පුළුවන්. ඒ ශූන්‍යතාවේ අත්දැක්කොත් එහෙම එහිදී ඒ ශූන්‍යතාවයේ පවා නිත්‍ය ධර්මයක් නෙවෙයි අනිත්‍ය ධර්මයක්. ඒක සංස්කාර ධර්මයක්. ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මයක් නෙවෙයි. ඒක තියෙනකොට මම මගේ කියලා ගත්තත් නැති වුණාට පස්සේ මම මගේ කියලා ගන්නට දෙයක් නෑ. අන්න ඒ අවබෝධය ඇති කරගෙන ඒකත් අනිත්‍ය වූ අනාත්ම වූ සංස්කාර ධර්මයක් කියලා මෙනෙහි කරන්න. ඊට පස්සේ ඊට වඩා හිස්සෝ ස්වභාවයක් ඇති වෙවි. ඒකත් අනිත්‍ය වූ අනාත්ම වූ සංස්කාර ධර්මයක් කියලා සිහි කරන්න. ඊට පස්සේ යන්තා දේවල් ඇති වෙනවා නම් සිතට යන්තා සියුම් සියුම් තත්වයට සිතපත් වෙනවා සෑම එකක්ම අනිත්‍ය වූ අනාත්ම වූ සංස්කාර ධර්මය කියලා අතහරින්න. මේ සියල්ලම අතහැර අතහැරලා ගිහිල්ලා අන්තිමට යනකොට කොතෙක් අනිත්‍යයි අනාත්මයි කියුවත් නැති නොවන ශාන්ත වූ නිවීමකටපත් වෙලා කියලා සිත නතර වේ. ඒක කොච්චර අනිත් යනාත්මයි කිව්වත් ඒ තත්ත්වයේ ඉක්මවා යන්නට බෑ. ඒ තත්ත්වයට පත් වුණොත් ඒ තත්ත්වෙම සිදේ. මේ ශූන්‍යතාවයේ සිතපත් වෙන ස්තරේ කරගත යුතු දෙයක්. එකක් ඔය පිළිබඳව දැකලා යුතු ආකාර රාශියක් තියෙනවා මේ එකක් අපි ප්‍රකාශ කරේ. එතකොට කියන ශූන්‍යතාවයට පත් කරගන්නට බැරි නම් වෙන විදිහකට අපි කටයුතු කරන්නට ඕන මේ සත්‍යය දිත්තේ ප්‍රමාණය කරලා සෝවාන් වීම සඳහා. පළමුවෙන්ම තේරුම් ගන්නට ඕන මේ දක්වා කියපු මේ පංචස්කන්ධ ධර්මයන් අනාත්මය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහ ඊට අමතරව ඈ ඈත් වෙන රූප චක්ක විඥාන චක්ක සම්පස්ස චක්ක සම්පස්ස වේදනා ආදී ඔක්කොම දේවල් දුකක්යේ දුක්ඛ සමුදය සත්‍යයක් ආදී වශයෙන් අවබෝධය ඇති කරගන්න. ඒ අවබෝධය ඇති කරගෙන ධර්ම දාමන් තවන්ට තවම ශූන්‍යතාවයකට සිටපත් කරන ඒ ඉක්මවා යන නිවනට සිටපත් කරලා සත්‍යය දිගේ නිරුද්ධ කරගන්නට නැහැ වෙනවා නම් Taman බලන්න මේ ආකාරයෙන්. ඇහැට පෙනෙන රූප දැකලා යම්සාක් දේවල් චිත තුළින් ඇති කර ගන්නවා කියන්නේ තමන්ගේ සිතිවිලි ධර්ම ටිකක් ඇති වී නැති වී යාම පමණයි. මේක දෙදරවල වලට ගියාට පස්සේ මේ විදිහට ක්‍රියාත්මක කරලා බලන්න. ඇහැට ප්‍රිය රූපයක් දැක දැක ඉඳලා සබ්බත ආශාදෙ පිළිගන්න. මේ සැපයක් මේ සතුටක් කියලා ටෙලිවිෂන් දර්ශනයක් හරි මොකක් හරි බල බල හිම කරන්නේ. මේක මගේ සිත තුළ ඇති වෙන සිතිවිල්ලක් විතරයි ඉන්නේ කියන අවබෝධය ඊට පස්සේ ඇති කරගන්න. ඒ කියන්නේ ඇහැට පෙනෙනවා රූපේ, රූපේ දැකලා දැන් මේක ලස්සනයි, ලස්සනයි, ලස්සනයි කියලා හිතනවා. ඒක තමයි හිතේ තියෙන සිතිවිල්ල. ඒ රූපේ දැකාට පස්සේ සුඛාස්වාදයක් ගෙන දෙනවා. ඒ සුඛාස්වාදය තමන්ගේ සිත තුළ පහළ වෙන නාම මාත්‍රයක් විතර. වෙන දෙයක් නෙවෙයි. මේ Tamange හිත තුළ පහළ වෙන නාම ධර්මයක් මෙතන තියෙන්නේ කියලා ඒක අවබෝධ කරගෙන මේ නාම ධර්මයේ මම අයින් කළොත් මොකද තත්ත්වය කියලා නාම ධර්මය අයින් කරනවා. අර ඉස්සෙල්ලා ඇලියලි බැඳි බැඳි ආසාවෙන් ආසාද ගෙන දෙන්න ඒ රූපයේ දෙසම ඔය හේ නිකම් බලහන් ඉන්නට පුළුවන්. මොකක්වත් සිත දෙන්නේ. සිත තුළින් ඇති වෙන නාම ධර්ම මේ. මේක ඉතාම ගැඹුරු කාරණාවක් මම මේ කියන්නේ. මෙයට ඒක අවබෝධුනේ යම්තා ගැඹුරකටද ඒ සාන්තුරට ඒකෙන් ලැබෙන පළප්‍රයෝජන උසස් වෙනවා. ඕනෑම රූපයක් දැකලා ලස්සනයි ලස්සනයි හොඳයි හොඳයි කිය කිය ඇලෙනවා නම් ඇලීම බැඳීම ආශාව තණ්හාව ආදරය ආදී හරි. ඒ රූපේ දැකලා ගැටීම ඊර්ෂ්‍යාව සෝදේ වෛර වැනි දේවල් තියෙනවා ඒ ඔක්කොම සාමාන්‍යයෙන්ම සිතිවිලි ටිකක් ඇතිලා නැති යන්නේ වෙන දෙයක් නෑ. අපි වෙන බස් එකේ යනවා බස් එකේ යනකොට දඩින රටෙන් රූප කෙරෙහි බල බල ආශා කරන පුද්ගලෝ මම දන්නා. මේ කාලේ එහෙම පුද්ගලෝ අපි අපි අසු කරලා තියෙනවා. එනේ මේ මිනිස්සු දන්නේ මේ Tamange සිත තුළ සිටිවිලි ධර්ම ටිකක් ඇති වී නැති යාම විතරයි මෙතන තියෙන්නේ කියලා. ඉතින් ඔය සිටිවිලි ඇති නැතිලා ගියාට පස්සේ මොකක්ද කියන්නේ? ඒ සිටිවිලි ඇති උනා නැති උනා කියලා ඉතින් වැඩේ මොකක්ද? මේක තේරුම් ගන්නට බෑ මෝඩකම තියෙන තාක්කල්. ඒක නිසා ඉතින් ඒ වෙපැටලි පැටලි දඟලනවා. මේක අවබෝධ කරගන්න මුළු ලෝකෙම කියන්නේ ඔය විදිහට නාම ධර්මයක් සමාදේශිත ප්‍රක්‍රියාත්මක වීම පමණයි. ඒක දෙයක් නෙවෙයි. මේ නාම ධර්ම වල ස්වરૂපය මොකක්ද? ඇති උනක් ප්‍රයතුනා නැති උනක්. ඒ නාම ධර්ම ඇතිවීමටම තමයි මම මගේ කියන්නේ. ආත්මය කියන්නේ සක්කාය දිට්ඨිය තියෙන තැන. ඉතින් මේ ඇති වෙන නාම ධර්ම නැති වෙනා නම් නැති වුණාට පස්සේ මොකද්ද මම වගේ කියලා ගන්න තියෙන්නේ. මේක හොඳට ගැඹුරින් අවබෝධ කරගන්න. මේ කරුණ අවබෝධ වුණාට පස්සේ දැන් තම ශූන්‍යතාවයකට සිතපත් කරගන්න නැති වුණා නම් ටිකක් සිත සමාධිමත් වෙන විදිහට භාවනාවක් කරලා ඊට පස්සේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා සිටින්න. පංචස්කන්ධානස්කන්ධයේ සුද්ධිය ධ්‍යාන පස්සේ විහෙරති කියලා බුදුහාමුදුරුවෝ ඒක නිසා කියන්නේ. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලබලා සිටින. ඒ නැතිවීම නැතිවීම බලබලා සිටනවා කියන එකෙන් අදහස් කරන්නේ මේවා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා හිත හිතා ඉන්න එක නෙවෙයි. අනිත්‍යයට යන විට අනිත්‍යයට යන බව දකිනවා. ඇති වෙන විට ඇති වෙන බව දකිනවා. උදාහරණ වශයෙන් අපි කියමු ආස්වාස් ප්‍රසආස අරමුණු කරගෙන භාවනා කරනවා නම් ආස්වාස කරනවා අපි හිතමු පපු පෙදෙස ඉදිරියට ඉදිරියට ඉදිරියට විශේෂය යනවා උදර කොටස ඉදිරියට විශේෂය යනවා ප්‍රාසාස කරනකොට පපු කොටස උදර කොටස පහළට පහළට පහළට ඇකිලි ඇකිලි යනවා දැන් මේම බලනකොට සමාධියක් ටිකක් දිනුනවා කියනවා Tamanට තේරෙන ආස්වාස කරනකොට මේ ශරීර කොටස ඉදිරියට ඉදිරියට ඉදිරියට ඇති ඇති ඇති යනවා පාපාසාස කරනකොට මේ ශරීර කොටස නැති නැති නැති නැති නැති යනවා ඒක ඇති වෙනකොට ඇති වෙන එක දකිනවා නැති වෙනකොට නැති වෙනවා. ඒතර ආස්වාද ඒ ඇත්තම ප්‍රාස්වාද කියලා හිතුවා නම් එහෙම ආස්වාදයේ සංඥාව ආස්වාද කියනකොට නැති වෙනවා. ආයත් ආස්වාද කියන සංඥාව ආස්වාද කියනකොට නැති වෙනවා. නැත්තම් ඇති වෙනවා ඇති වෙනවා ඇති වෙනවා කියලා හිතුව සිතුවිලි ටික නැති වෙනකොට නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා කියනකොට අර ඇති වෙනවා කියපු හිතුවිලි ටික නැහැ. ඔක්කොම නිරුද්ධ වෙනවා. සංඥාවක් නේද මේක දෙයා මේ වෙලාවට යම් කිසි සුඛ වේදනාවක් එහෙම දැනෙනවා සියුම් හරි වේදනාවක් හරි නැත්නම් දුක් වේදනාවක් හරි දැනෙනවා ඒකත් ඇති වෙනකොට ඇති වෙන බව දකින්නට ඕනේ නැති වෙනකොට නැති වෙන බව දකින්නට මේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා සීපත් වෙනවා ඒක සංස්කාර සිටිවිදන් ඒකත් ඇති වෙනකොට ඇති වෙනවායි කියලා දකිනවා ඒ සිටිවි නැති වෙනකොට නැති වෙනවායි කියලා දකිනවා විඥානේ බැීම තමන්ගේ මනෝ විඥානය මෙතෙන්දී වැඩිපුර ක්‍රියාත්මක වන්නේ කාය විඥාන පහළ වෙනවා සෝත විඥාන පහළ වෙනවා කන ශබ්දාදී ඇති ඒවා ඇති වෙනකොට ඇති වෙන බව දකින්න නැති වෙනකොට නැති වෙන බව දකින්න මේ විදිහට පංචස්කන්ධයේම ඇතිවීම නැතිවීම දැක දැක දැක දැක දැක දැක වාස්ය කෙරෙයි එහෙම කරන විට මේ සෑම මොහොතක් පාසාම අනිත්‍යද යනවනම් මෙතන මම කියලා ගන්නට මගේ කියලා ගන්නට මොනවද ඉතිරි වෙන්නේ කියලා බලන්න ඊළඟට එහෙම බලනකොට Tamanට තේරෙයි මේ මොකක්වත් මම වගේ කියලා ගන්න විතර ගන්න නැහැ ඔක්කොම අනාත්ම ධර්මයි කියලා. මේ හරියට අවබෝධ වෙනකොට අනිත්‍යයෙන් මේ විදිහට අනාත්ම ලක්ෂණය ප්‍රකටව අවබෝධ වෙනකොට මේවා නිරුද්ධ වෙවි නිවි නිවි යන ආකාරය දකින්නට පුළුවන්. ඒ කියන්නේ හරියට පහනක් දැල්ලි දැල්ලි තියනවා නම් ඒ පහන් ටික නිවුණාට පස්සේ එතන ඒ පහන් දැල්ලිච්ච පහන් දෙක බැලුවාට පස්සේ එතන කිසි දෙයක් නැති කළුවරක් වගේ නේ තියෙන්නේ. අන්ධකාරයක නම් මේ පහන් දැල්ලලා තිබෙන්නේ පහන් ටික දැන් සක් වෙනවා දැන් නිමල දැන්නා. නිමුවට පස්සේ එතන මොකක්වත් නැහැ. අන්න ඒ වාගේ මේ වෑයේ නිරෝධය දකින්නට පුළුවන් අනිත්‍යයෙන් අනාත්මය අවබෝධ කරගෙන මේ පංචස්කන්ධයේම අනිත්‍ය දේශ බල බලා සිටින රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම සිටට නොකෙනී දුස් කලවරක් වටනවා වෙන්නට පුළුවන්. නැත්නම් රූපයේ එක එක කොටස් සමහර කොටස් පමණක් නොකෙනී දුස් කලවර වෙනවා වගේ නිරුද්ධ වියන්නට පුළුවන්. එතකොට මේ නොපෙනී ගිය කොටස් කෙරේ අවධානය යොමු කරන්නේ නැතුව පෙනෙන කොටස් කෙරේ පමණක් අවධානය යොමු කරලා ඇතිවීම නැතිවීම බල බලා සිටිනකොට මුළු රූපස්කන්ධයම නිවී යාමකට බඳු වේවි. එසේ රූපේ නිවී ගියොත් ඒකට කියනවා රූප නිරෝධයකට සිතපත් වෙනායි කියලා. රූපේ නිරුද්ධුණා කියන්නේ රූපේ නැතිලා ගියා කියන එක නෙවෙයි තමන්ගේ හිතට පේන කියලා. ඊට පස්සේ තියෙන්නේ පැවැත්ම පමණයි තියෙන්නේ. ඒක නිරුද්ධ කරන්නට ඕන. ඒක නිරුද්ධ කිරීමට අර කලින් මා කියවන්නේ ශූන්‍යතාවයක් ස්වභාවයකට සිදුපත් වන කටයුතු කළ යුත්තේ කෙසේද කියන අන්න ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් ඒ මනසේ තියෙන පැවැත්මක් නිරුද්ධ කරන්නට පුළුවන්. ඒතකොට ඉස්සල්ලා කරපු නාමයන්ගේ නිරෝධයත් පසුව ඉස්සල්ලා කියපු රූපයන්ගේ නිරෝධයත් පසුව තියෙන නාමයන්ගේ නිරෝධයත් කියන මේ නාම රූප නිරෝධ දර්ශනය දැකීම තුළින් කෙනෙකුට නිවනට සිදුපත් කර ගන්නට පුළුවන්. මේක කටයුතු කර කර ඉන්න විට රූපේ නිරන්තරයෙන්ම ඇති වෙති නැති නැති යන ආකාරය දකිනවනම් ඒ දකින සිත ඇති වෙති නැති නැති යන ආකාරයෙන් දකිනවනම් මේ සෑම මොහොතකම මේ ඇඟක් නැති වෙනවා සිතක් නැති වෙනවා මේකෙන් මොනවද මම කියලා මගේ කියලා ගන්නට ඉතිරිවන්නේ කියන අවබෝධය වත් අඩු වශයෙන් ඇති කරගන්න බලන්න. කවදා හරි දවසක නිවන් ලබා ගැනීමට ඒ අවබෝධය උපකාරී වෙයි. යටත් පිළිසින් ඒ අවබෝධය ඇති කරගන්න බලන්න. ඒකට මේ දක්වා කියපු කරුණු සාරාංශය කියන්නට කාලය අවකාශ දෙන්නේ නැහැ වෙනදා වගේ සාරාංශයක් අද ප්‍රකාශ කරන්නේ මේ නිසා මේ අනුව පිළිපැදීම තුළින් මේ අයට මේ ජීවිතයේදීම හෝ කවර භවයකදී හෝ නිවාස ලබා ගැනීමට මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ කාන්ත වශයෙන්ම හේතු වාසනා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව මෙතන නිම කරනවා දෙවියන් දෙවිඳුන් ආකාශත්හා කියන පාඩේ ගෙමු ආකාශත්හා බුම්මත්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරක් සංසාරසන්න ආකාශත්හා බුම්මත්හා දේවානා නාගාමයිද්దికා ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනේ කනිමිනා පුඤ්ඤ කම්මේන මාමින් බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවන් හෝතු සබ්බ දුක්ඛා පනිච්චතු මේකල කුසලං කුසල සති මේකට නිසන සිඳ වාසනාව සත්‍ය දා වේවා දේවාදන ශේලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චස්සාවෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ උච්ච අතෝ නිබ්බාන සම්පත්තේ තේ මිනාතේ සමිද්දතු සුපත්තේ වානිවසන දීවා